ධර්ම දේශනාව පවත්වනු ලබන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 තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ සම්දිත්තිකෝ ධම්මෝ සම්දිත්තිකෝ ධම්මෝති භෝගෝතම උච්චති කිත්තාවදානකෝ භෝත ගෝතම සම්දිත්තිකෝ ධම්මෝ හෝති අකාලිකෝ යේහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදි තබ්බෝ තීති ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද මේ නේවාසික භාවනා වැඩමුළුවක් පවත්වමින් ගත කරන කාලේ අපි දෙවෙනි දවසයි දෙවෙනි දවසේ අවසාන අංකයයි මේ <clears throat> ඉදිරිපත් කරගත්තේ. ඒක ධර්ම දේශනාවක් වශයෙන් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා ඊයේ අපි සම්මත කරගත්ත විදිහට ධර්මයේ යත්තා වූ සයාකාර ගුණවලින් දෙවෙනි ගුණය සාන්දෘෂ්ටික ගුණය නැත්නම් සාන්දීත්‍තික ගුණය අද දවසේ මාතෘකාව වෙනවා දේශනා මාලාවේ මාතෘකාව වෙන්නේ මේ ධර්මයේ ಗುಣ 6. ඊයේ අපේ අපේ ශක්ති ප්‍රමාණය ඒ ස්වක්ඛාත කියන ගුණය මතු කරගත්තා. ස්වක්ඛාත කියන ගුණයෙන් අදහස් වෙන්නේ මනාකොට දේශනා කරන ලදයි කියන අදහස. සුද්ධ අක්ඛාතෝ හොඳින් දේශනා කරන ලද. ඒක තවත් විස්තර වශයෙන් සඳහන් කරනවා මුල යහපත් වූ මැද යහපත් වූ අග යහපත් වූ කියන අර්ථ වාසියෙන්. ඉතින් ඒක නිසා මේ සුවක්ඛාත ධර්මයක සුවක්ඛාත ධර්ම විනයක ඕනම කෙනෙකුට බැසගෙන අර්ථ අර්ථ ලබා ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. මේ ශාසනය අත් වශයෙන් පඤ්ඤාවත් අස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කිය ඥානවන්තයාට තමයි මේ ශාසනය තියෙන්නේ. නමුත් ඥානය නැති කෙනාට උනත් ඒ මුලින් සම්බන්ධ වෙන්න පුළුවන්. මදක් ඥානය ඇති කෙනාට මුලමැද දෙකෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. හොඳ චීව්‍ර ඥානය ඇති යත්තන්ට මුලමැදාව කියන තුනෙන්ම සම්බන්ධ වෙන්න පුළුවන්. මේ මද ඥානය ඇති කෙනාටවත් මුල අසුරු කරනකොට උනත් ඒ සුන්දර බව සර්වචන්නාංශයේ ස්වකහාට ගුණයක්. ඒ නිසාම ඒ කෙනාට නැති සද්ධාාවක් පහළ නැති කුසල ඡන්දයක් පහළ කර බැලීමේ ආශාවක් පහළ. පහළ වෙලා ඒක යම් ආකාරයෙන් සාර්ථක වුණොත් මුල ආදි කල්යාවේ ඒ පුදුලා ඉබේම මේ දේශනා විලාසය නිසා මැද මධ්‍යේ කල්යාණයට යනවා. ඊට පස්සේ පරිෝසాన කල්යාණ වශයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ඉදිරියට යන ආනුකුබ්බේ ප්‍රතිපදාවක් තමයි මේ ස්වක්ඛාත ගුණේ සදාන් වෙන්නේ. ඒක ධර්ම પરම්පරාව. ධර්ම පෙරහැරක්. ඒ නිසා මුලමෙදාග කියන තුන් තැනම බොහොම සුන්දරයි ආරාධනා පූර්වකයි. මේක විස්තර වෙන්නම් දුක්ඛ සත්‍ය තමයි. ඉස්සරහින් තියෙන චතුරාර්ය දුක්ඛ සත්‍ය තමයි. නමුත් මේ දුක්ඛ සත්‍ය පිළිබඳ මේ අමිහිරි සත්‍යය මේ චිත්ත බෙහෙත ඉතාමත්ම සුන්දර විදිහට දේශනා කිරීමයි මේ සුවක්ඛාත ගුණය කියන වටිනාකම. ඒක නිසා මේ මිහිරි ඵලයක් වෙළඳම් කරලා ලාභ ලබන්න කරන වැඩක් නෙමෙයි මෙතන තියෙන්නේ. <clears throat> ලෝකයා වේදිත සුඛයක් පිටිපස්සේ අඹාගෙන යන අවස්ථාවක දිරව ගන්න අමාරු කියා ගන්න අමාරු අවේදිත සුඛයක් පරමාර්ථ කරගෙනයි සබවචනාංශ මේ මුලමදාග සුන්දර විදිහට මේක දේශනා කළා තියෙන්නේ. ඒක නිසා අනිකුත් ධර්ම විද්‍යාවන් අතර අනිකුත් ශාස්ත්‍රවල අතර සබවචනාංශ මේක දේශනා කිරීමේදී පවා විශේෂ ප්‍රයත්න විශේෂ දේශනා ක්‍රම පාවිච්චි කරන්න සිද්ධ වුණා. ඒක නිසා එවැනි දේශනා ක්‍රමයකින් මතුවෙච්ච මේ ශාසනය මේ ධර්මයේ ස්වකහාත ගුණය නම් යුක්තයි. මේ සරුවචනංශ වැඩ ඉන්න කාලෙම කොසඹෑ නුවර ආනන්ද ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ ඉන්න අවස්ථාවක අන්‍ය තීර්ථික බ්‍රාහ්මණයෙක් නැත්නම් බ්‍රාහ්මණයෙකුට පදී කියන්නේ ආ තිත්ති ශාවකයෙක් කියලා. අන්‍ය තීර්ථක ශාවකේ ආජීවක ශාවකේ ගෘහපතියේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා ඒ ඇත්තෝ ඇසුරු කරන මේ ශාස්ත්‍රුන් වහන්සේ ඒ ඇසු ඇසුරු කරන්නේ ධර්මයක් පිළිබඳව යම් කුකුසක් නිසා හෝ යම් ඉකේ ඇතිවෙච්ච නොපැහැදිලි තත්ත්වයක් නිසා ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා කේසංනෝ බන්තේ කේසංනෝ බන්තේ ආනන්ද ධම්මෝ සුවක්ඛාතෝ ආනන්දේ භවත් ආනන්දය කවුරුන්ගේ ධර්මය නම් සුවක්ඛාත වන්නේද කේසං දෝක්ඛේකේ ලෝකේ සුපටිපන්නෝ කවුද මේ ලෝකයේ එවැනි සුවක්ඛාත වූ ධර්මයකට එළඹිලා වාසය කරන්නේ නැත්නම් ඒකේ ඒ ධර්ම විනය අනුව හි පිළිවදින කවුද කේසං ලෝකේ සුඛතාති නැත්තම් සුඛතාති කවුද මේ වෙනකොටත් ඒකෙන් ඈතර වෙලා එගොඩ වෙලා ජයකෙහි නම් වලා ඉන්නේ කියලා ඒ ආජීවක ශ්‍රාවකයා ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රශ්න කළා. ඒ කියන්නේ අද ඕනේ තරම් එළියට බහලා බැලුවොත් උගදෙනෙක් ආගමන රූප ධර්මානුකූලව කටයුතු කරනවා. උත් හැම කෙනෙකුටම සැකයක් තියෙනවා. කොයි ධර්මයේද මනාකොට දේශනා කළේ කවුරුද හරි පාර්ථ වැටිලා ඉන්නේ කවුද මාර්ගයේ ඉක්මවලා එතරට ගියේ. ආනන්ද ස්වාමීන් වහන්සේට මේ ඇතිවෙච්ච ප්‍රශ්නේදී ආනන්ද ස්වාමීන් වහන්සේ කටයුතු කරන ඉතාමත්ම ප්‍රවේශමේ. උන්වහන්සේ කියනවා තේනේ ගහපති තත්තේ ඥං චිත්ත පරිපුච්ඡාමි. එහෙනම් ගහපති මම උඹෙන් මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. කැමැති විදිහකට උත්තර දීපන්. උඹ මොකද හිතන්නේ? තංකින් මඤ්ඤසි ගහපති. ගහපති උඹ මොකද හිතන්නේ? ඊයේ රාගස්ස පහනාය ධම්මං දේශේසි, දෝසස්ස පහනාය ධම්මං දේශේසි, මෝහස්ස පහනාය ධම්මං දේහි, තේසං ධම්මෝ ස්වක්ඛාතෝ නොවා කතං වාතේ එත්ත හෝති. මේ යම් කිසි කෙනෙක් රාගය දුරු කිරීම පිණිස ධර්මයේ දේශනා කරනවා නම් ද්වේෂය දුරු කිරීම පිණිස ධර්මයේ දේශනා කරනවා නම් මෝහය දුරු කිරීම පිණිස ධර්මයේ දේශනා කරනවා නම් එවැනි ධර්මයක් සුවක්කාතද නැද? මොකද ඔබ හිතන්නේ? එතකොට මේ ආජීවක සාහකය මතක් කරනවා මංච ආනන්ද යම් කිසි කෙනෙක්ගේ රාගය දුරු කිරීම පිණිස ද්වේෂය දුරු කිරීම පිණිස මෝහය දුරු කිරීම පිණිස ධර්මයක් දේශනා කරනවා නම් ඒකට තමයි මම සක්කාතයි කියලා මට කියන්න පුළුවන් වෙන්නේ මම ඒක පිළිගන්නවා කියලා. හා ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ අහනවා හොඳයි එහෙමනම් යම් කිසි කෙනෙක් රාගය දුරු කිරීමේ මාර්ගයට පිළිපන්නා නම් එළඹුණා නම් ද්වේෂය දුරු කිරීමේ මාර්ගයට පිළිපන්නා නම් එළඹුණා නම් මෝහය දුරු කිරීමේ මාර්ගයට පිළිපන්නා නම් එළඹුණා නම් එවැනි කෙනාටද සුපටිපන්නයි කියලා කියන්න පුළුවන් වෙන්නේ මනාකොට එළඹුණයි කියන්න පුළුවන් වෙන්නේ නැත්නම් වෙන කාටද මොකද කියන්නේ එතකොටත් මේ ආජීව සාකර මතක් කරනවා අබ්බත් ආනන්ද යම් කිසි කෙනෙක් එවැනි මනාවකට දේශනා කරන ලද ධර්මයක් අනුව රාගය දුරු කිරීමට තමන්ගේ ඥාති පරිවර්තයේ වස්තු පරිවර්තයේ අතහැරලා ඒකට පෙළඹුණා නම් එළඹුණා නම් ද්වේෂය දුරු කිරීම සඳහා අනිකුත් වැඩ බහා තබලා එළඹුණා නම් පෙළඹුණා නම් මෝහය දුරු කිරීම පිණිස වැඩගත්කම සලකලා එළඹුණා නම් පෙළඹුණා නම් එයාට තමයි කට ඇරලා කියන්න පුළුවන්න්නේ සුපටිපන්නයි කියලා. හොඳයි. සසන තුනෙන් දෙකක් ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ බමුණට බමුණෙක් නෙවෙයි ග්‍රහපතියට හේතු ගන්න. තුන්වෙනි වශයෙන් අහනවා "යේ රාගස්ස පහානං හෝති, දෝසස්ස පහානං හෝති, මෝහස්ස පහානං හෝති" යම් කිසි කෙනේ රාගේ සම්පූර්ණයෙන් දුරු කරා නම් යම් කිසි කෙනේ ද්වේෂේ සම්පූර්ණයෙන් දුරු කරා නම් යම් කිසි කෙනේ මෝහේ සම්පූර්ණයෙන් දුරු කරා නම් එවැනි කෙනාටද සුගතයි කියලා කියන්න වටින්නේ නැද්ද නැත්තම් මොකද හිතන්නේ එතකොට ඒ ආජීව ශාවක සමාහ කරනවා බන්තේ යම් කිසි කෙනෙක් රාගය දුරු කරා නම් ද්වේෂය දුරු කරා නම් මොහය දුරු කරා නම් එවැනි උත්තරමයකට තමයි සුගතයි සුඛතයි මනාකොට කරන ලදයි මනාකොට ගමන කෙලවර කරන ලදයි කියලා දේශනා කරනවා. ඉතින් එතකොට මේ ස්වක්ඛාත කියන ධර්ම ගුණයත් සුපටිපන්න කියනා වූ සංඝ ගුණයත් සුගත කියනා වූ සරුවඥ ගුණයත් ඒ තුනම එකම දංගලේ පුරුක් වගේ. ඒ නිසා අපි යම් කිසි ධර්මතාවයක් ධර්මයක් එහෙම නැත්නම් වාදයක් මූල ධර්මයක් මනාකොට දේශනා කරන ලද්ද මනාකොට ඒකට බැස ගන්නලද පිරිසක් ඉන්නවද මනාකොටෙන් ඊතර වූ පිරිසක් ඉන්නවාද කියලා පරීක්ෂා කිරීමෙන් තමයි අපි ඒකට බැසගන්නේ. ඒ ඒ සඳහා ඒ වැදගත් වෙන්නේ ඊතර උනත් ඊතර උනාට පස්සේ තාම ඊතර වෙච්චි නැති කෙනෙකුට හිතවදිනා තාලෙට ප්‍රමුඛතාවයේ දීලා වටිනාකමෙන් යුක්ත ඒක බැස ගන්නා විදිහට ධර්ම දේශනා කිරීමයි එවැනි ප්‍රශ්න තුනක ඉස්සරහින් එන ප්‍රශ්නේ. මොකද්ද හොඳද? හරි හැටියට ඉදිරිපත් කරන ඉදිරිපත් කිරීම අර්ථකථනය. මනාකොට දේශනා කිරීම. ඊට පස්සේ එවැනි මනාකොට දේශනා කරන ධර්මයක් ඇති කල්හි අනේකුත් දුරක්කාත ධර්මයක් ඇති කල්හි කාගේ ගමනද කාගේ ශික්ෂාවද මනාකොට පිළිපන් ශික්ෂාවක් බවට පත් වෙනවා. ස්වක්ඛාතෙන් දුරක්ඛාතේ වෙන් කරගෙන ස්වක්ඛාත ධර්මයට පිළිපන්නා කියලා කියන්නේ කාගේද? ඒකට ආනන්ද සෝංශය සඳහන් කරන්නේ රාගය දුරු කිරීම පිණිස, ද්වේෂය දුරු කිරීම පිණිස, මෝහය දුරු කිරීම පිණිස කියන પરමාර්ථ තුන ඉදිරියෙන් තියාගෙන ඒකට වරදින පරදින දේ දුරක්ඛාතයි, ඒකට හරියන එළඹෙන දේ සක්ඛාතයි. ඒ වගේම තමයි ලෝකයේ අනානා ප්‍රකාර රාජ්‍යවරු පහළ වෙනවා. විවිධ ඉද්දි ප්‍රාතිහාර්ය පාන විවිධ අද්භූත අච්චරිය ධර්ම කරනවා. නමුත් ඒ ශාස්ත්‍රුන් වහන්සේලා අතර සුගතයන් වහන්සේ කියලා මනාකොට ගමන ගිය කෙනා වශයෙන් මනාකොට <clears throat> කරල යුත්ත කරන ලද්දා වශයෙන් සඳහන් කරන්නේ රාගය දුරු කළ, ද්වේෂය දුරු කළ, මෝහය දුරු කළ උත්තරනවා. නිසා අපේ මේ Brahmacharya ජීවිතය ගත කරනකොටත් අපි නිතරම බලන් โด නේ ලෝකයේ ලාභයට විකිනෙන නානා ප්‍රදේවල් පොරොන්දු වෙන විවිධ ධර්මතා කියනවා. ඒ වගේම විවිධ දේවල් මේ ජීවිතයේ ළඟා කිරීම සඳහා විවිධ ආකාරයෙන් කැපකරන ශ්‍රාවක පිළිසි. ඒ වගේම මේ ගමහරත්ව කියනවා දැනටමත් අවබෝධ කරලයි කියලා. ඒ ඔක්කොම සත්‍ය සත්‍යතාවය. ඒගොල්ලන්ගේ මේ මනාපට උනාද නැද්ද කිව්වරන්ටත් කරනවද නැද්ද කියලා දැනගන්න තියෙන්නේ මේ රාග දෝෂ මොහ කියන කෙලෙස් තුන තමයි. කෙලෙස් තුන දාලා බලනකොට අවුලක්. ඒ විතරක් නෙවෙයි ඒ කෙලෙස් තුන නිතරම අභියෝග කරමින් තියෙනවා. අපි ඒකට ගිහිලා කාටවත් කෙලෙස් දෙන්න ඕන කමක් නැහැ. කෙලෙස් බැට දෙනවා. ආන්නේ බැට දෙනකොට ඒවට හැසිරෙන ආකාරයෙන් තමයි ස්වක්ඛාත දුරක්ඛාත භාවය, සුපටිපන්න දුක්පටිපන්න භාවය, සුගත නැත්නම් සුඛත දුක්ගත ත්‍ත්වයේ තේරෙන්නේ. ඉතින් ඒ නිසා සර්වචනාංශගේ සුගත ගුණයේ එක ප්‍රාතිහාර්යයක් තමයි මේ අවේදිත සුඛයක් අනිර්වචනීය වූ නිවනක් මේ ලෝකෙට ඉදිරිපත් කරපේක. ඒ ඉදිරිපත් කරලා ඒතම ප්‍රත්‍යාවද්දයට පමණයි පාරපිතපේක්ෂයත් ගන්න පමණයි ඒ නිසා මයි ළඟට එන්න එපා කියලා පාරපිත නැතිවත් දුක් ප්‍රඥා දුරු කරේ නැහැ. උන්වහන්සේ ඊටාම සුන්දර විදියට ඕනම කෙනෙකුට බැස ගන්න පුළුවන් විදියට මේ ස්වක්කාත ධර්ම ගුණයක් ලෝකෙට ඉදිරිපත් කරා. ඒක දැනගත්තා වූ සුළු පිරිසක් උන්වහන්සේගේ ශ්‍රාවක පිරිසක් වශයෙන් සුපටිපන්න ගුණයට එළඹියා. මනාකොට මේ සුපිය සුපිලිපන්ව මනාවකට එළඹිලා මෙහි පණේ පා කියන කටයුතු කරනවා. මේක තමයි අපි ශාසන සම්පatti කියලා තේරුම් ගන්න මේ ශාසන සම්පatti ඊයේත් මතක් කරගත්ත විදිහට ශාසනයේට ශාසන කියන්නේ ගඟක් නම් ගොඩ ඉඳගෙන පීනන්න පුළුවන් එකක් නෙවෙයි. අනිවාර්යයෙන් වතුරට බහින්න. ඒ වතුරට බැහිමේදී ශාසනයට වතුරට බැස්සා කියලා කියන්නේ සීලූප පින්කම් අතර සීල සමාධි ප්‍රඥා කියන තුන විතරයි. සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා තමයි ශාසනික ගුණ. සීල ශාසනය, සමාධි ශාසනය, ප්‍රඥා ශාසනය තමයි ශාසනය කියන්නේ. සීල අංග, සමාධි අංග, ප්‍රඥා අංග තමයි වැඩි යුත්තේ. ඒ නිසා නිවනට තුරු දෙන පැරට ගියොත් ඔය තුන විතරයි වැඩ ගන්න. අනිකුත් දේවල් ඒකට උපචාර ධර්ම, ආශ්‍රිත ධර්ම. ඉතින් ආගමයි ධර්මයයි දෙක වෙන් කරලා දැනගන්නකොට ඕනම කෙනෙකුට මෙන්න මේ වෙනස දැනගන්න වෙනවා. ආගමේ නම් নানা ප්‍රකාර දේවල් පූජා විදි පවතින. නමුත් සීල් සමාධි ප්‍රඥා වෙනකොට ප්‍රතිපදාවට බහැලා. මෙන්න මේ අනෙකුත් පූජා විදි සහ සීල සමාධි ප්‍රඥා කියන මේ ප්‍රධාන ශික්ෂා තුනක් ගත්තාම අප්‍රමාදය සතිය ඊ타ත්ම කැපිපේන වෙනසක් ඇති කරලා දෙනවා. සීලයට සමාධියට ප්‍රඥාවට අනිවාර්යයෙන්ම සතිය අවශ්‍යයි. අනිකුත් පින්කම් වලට අනිකුත් සාමාන්‍ය කටයුතු දෙක තිබුණාත් වෙන්න පුළුවන් උකුණත් වෙන්න පුළුවන්. ඒක අනුගමනය කිරීමෙන් ඒකෙන් ලබන පින් අනුන්ට දීමේ ගණනු කරන්න පුළුවන්. සීල සමාධි ප්‍රඥා පින් කවදාකවත් කාටවත් දෙන්න බෑ. අනිවාර්යයෙන්ම තමයි අප්‍රමාදීව සම්පාදනය කරගන්න ඕනේ සතියෙන් එළඹ සිටලා කරගන්න ඕනේ. ඒ නිසා මේ සුවක්ඛාතාදී ගුණ වඩා හොඳට වැටහෙන්නේ ඒ ප්‍රධාන ධාරාවට එකතු වෙච්ච ප්‍රධාන නාලිකා තුනට වැටිච්චත් අන්න තමයි. ඉතින් ඒ අත්තන්ට ඇත්තට මේ සුවක්ඛාත ගුණය දැනගන්නකොට දැනගන්නකොට Taman පිළිබඳව ලොකු ධෛර්යයක් ඇති වෙනවා. ධෛර්යයක් ඇති වෙන තාලෙට මේක කියලා දෙන්නත් ඕනේ. භාවනා කරන අයට ඒ නිසා මේ ධර්ම කොට මතක් කිරීම ලොකු පවන්සලීමක් වෙනවා. ලොකු ධෛර්යයක් වෙනවා. අපි මේ වැඩ කරන්නේ කවුරුත් තාම මේ පරිේශන මට්ටමේ තියෙන වැඩක නෙවෙයි. උත්සාහ කරලා සහතික වෙච්ච වැඩ පිළිවෙලා. ගිය ඇත්තෝ ඉන්නවා. ඒක මනාකොට දේශනා කරලා තියෙනවා. දැන්වත් අපි නැතුවට ඒක අනුගමනය කරන්නා වූ ඇත්තෝ ලෝකේ ඉන්නවා. එහෙමනම් අපි කරන්නේ දැන් තම කාලය ආවිසින් සහතික කරලද දෙයක්. ඒකදී මතක් කරන්න ඕනේ ඉස්සර කතා කරපු එක පොඩ්ඩක් ලික් කරලා ඉස්තර සහිතව කවදාකවත් මේ සීල ශික්ෂාව <clears throat> සමාධි ශික්ෂාව ප්‍රඥා ශික්ෂාව කියන මේ තුන අප්‍රමාදයේ සතිය නැතුව කරන්න බෑ. අනිකුත් දේවල් වලයි මේකේ තියෙන ප්‍රධාන වෙනස ඒකයි. මේ තුන ඒ තුනේ මේ සතියෙන් තොරව කෙරුවොත් නිකන් විකාරයක් බවට පත් වෙනවා. විලෝපනයක් වාටපත් වෙනවා දුරක්ඛාස තත්ත්වයටපත් වෙනවා. අනිකුත් පින්කම් සතියෙන් යුක්තවත් කරන්න පුළුවන් නැතුවත් කරන්න පුළුවන්. ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ අපි මේ රකින්න සීලය කවදාකවත් කවුරුත් විසින් අපිට පටවන ලද්දක්වත් අපිට පණවන ලද්දක්වත් නෙමෙයි. අපි විහිං ඉල්ලාගෙන කරන්නේ. මොකටද ඒ අප්‍රමාද ධර්මය අපිට ලං කරගන්නයි සතිය වඩා ගන්නයි. ඒ සීලයක පිහිටියාට පස්සේ ඒ සතිය අප්‍රමාදය දියුණු චුණු කරන්නයි අපි සමාධි ප්‍රඥා සමාධි භාවනා කරන්නේ. සමාධි භාවනාව සතිය සීලයට වැඩිය අභියෝගයක් විදිහට සලකලා දියුණු චුණු කරනවා. ඊට පස්සේ තමයි ප්‍රඥා ශික්ෂාවට වැටෙන්නේ. ඒක තමයි අප්‍රමාදයත් සතියත් ඊ타මත්ම අතිශියුම් අතිතීව්‍ර තත්ත්වයටපත් වෙන්නේ. කොච්චරට සතියත් අප්‍රමාදයත් තීව්‍ර වෙනවද කියනවනම් සීලයේදිත් සමාධියේදිත් සතිය අප්‍රමාදය දෙක තමන්ගේ අදිෂ්ඨාන ශක්තිය චිත්ත ශක්තිය වඩන ආත්ම සංකල්පේ වඩන ස්වරූපයකට තමයි වැඩෙන්නේ සිල්වන්ත ඇත්තන්ට ඒ නිසා මම සිල්වත් අනුන් දුසිල්වත් කියලා මාන්නයක් එන්න ඉඩ තියෙනවා තණ්හාවක් ඇති වෙන්න ඉඩ තියෙනවා තමන්ගේ සීලය ගැන දෘෂ්ටියක් ලෝ මේ තණ්හා මාන දික්ක ඇති වෙන්න ඉඩ තියෙනවා. එමෙ ඇති වුණොත් ඒ සීලයට අපි කියනවා සීලබ්බත පරාමාසය කියලා. සීල වෘත වශයෙන් අරගෙන දැඩිව තණ්හා මාන දික්ක වශයෙන් ප්‍රපංච වශයෙන් අල්ලා ගැනීමක් කියනවා. ඒ වගේම සමාධිය ගත්තත් සමාධි භාවනාවේ මට දැන් සමාධිය තියෙනවා අනික් පැත්තට සමාධිය නැහැ. ආදී වශයෙන් තණ්හා මාන දික්ක ඇති වෙන්න පුළුවන්. ඒ ඇති වුණොත් ඒක මේ සතෙක් මරුව හොරකම් කරුවා වගේ අකුසලයක් ප්‍රපංචයක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා සීලයයි සමාධියයි දෙක සර්වඥාන්සේ පහළ වෙන්නේ ඉස්සෙල් ලෝකෙ තිබුණා. සතියෙන් සමප්‍රමාදයෙන් කරලා නම් කිසි මට්ටමකට ජීවිලා තිබුණා. නමුත් මේ තුලින් වඩා ගන්නට ඉඩ තියෙන නැත්නම් වැඩෙන්න ඉඩ තියෙන මේ ආත්ම දෘෂ්ටිය එහෙම නැත්නම් මේ ප්‍රපංච ධර්ම සංසාරක බැඳෙන ධර්ම කැපීම සඳහා සරුවත්තරන්සේ විශේෂ කරපා ස්වක්කාත ගුණේ විශේෂ කළ දේශනා කරපෙක තමයි මේ ප්‍රඥා ශික්ෂාව. ප්‍රඥා ශික්ෂාවදී විතරයි අර සීලෙන් හරිය සීලෙන් ඇති වෙන්න පුළුවන් තණ්හාමාන දිට්ඨි. හරිය සමාධියෙන් ඇති වෙන්න පුළුවන් තණ්හාමාන දිට්ඨි ආදී වංචනික ධර්ම වංචනික ධර්ම වශයෙන් පෙන්නලා ඒ ප්‍රඥාව කොච්චර දියුණු කරනවද කියනවනම් මේ අප්‍රමාදයේ සතිය කියන දේවත් අතහැරිය යුතු ධර්ම බවට පෙන්නලා දෙනවා. කුල්ලූපමං හෝ භික්කවේ ධම්මං දේහිසාමි භානත්තාය නෝ භානත්තාය මහනි මම මේ දේශනා කරන සුවක්ඛාත ධර්මය පාරුවකට ඊතර වීම සඳහා හරි ගස්සා ගන්නලද පාරුවකට සමාන කරලා දේශනා කරන්නේ ඊතර වීම සඳහායි ලා ගැනීම සඳහා නෙවෙයි. ඔන්න ඒකෙදී සීලය ඊතර වීමටත් ගන්න අතර අල්ලා ගැනීමටත් ඉඩ තියෙන ධර්මයක්. සමාධියත් ඊතරීම සඳහා ගත්තට මට සමාධිය තියෙනව නෑ ආදි වශයෙන් අල්ලා ගැනීමට ඉඩ තියෙන ධර්මයක්. ඒක නැති එකම තැන ප්‍රඥා ශික්ෂා. ප්‍රඥා ශික්ෂාවේ ඒ දේ ආවනම් ඒක තමයි කියන උපක්ලේශ කියලා. ඒ උපක්ලේශයක් ආවොත් අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයා එක තැන කරකැවෙන්න පටන් ගන්නවා. වංචනික ධර්මයක් වෙන්න පටන් ගන්නවා ප්‍රපංච ධර්ම වෙන්න පටන් ගන්නවා තණ්හා මාන දිටි වැඩ. ඒක නිසා සුවක්ඛාත කියන ගුණේ උච්චතම අවස්ථාව තමයි කැපී පෙනෙන අවස්ථාව තමයි මේ ප්‍රඥා ශික්ෂා. එනවා විපස්සනා භාවනාවක් කරන කෙනෙකුට ධර්මයේ මූලික අයිතිවාසිකම. නැත්තම් මේ බූදලේ මේ දෑවැද්දේ ප්‍රධාන අයිතිවාසිකම හම්බ වෙනවා මොකද සීල ශික්ෂා සමාජ ශික්ෂා සර්වචනන්තේ පහළ වෙන්න කලිමුත් තිබුණා ඉව කරලා අන දෙසටක් මිසදිටු වලට ලක් වෙච්ච බව සර්වචනාංශයේගේ බ්‍රහ්මජාල සූත්‍රයේ සඳහන් කරනවා. බ්‍රහ්මජාල සූත්‍රයේ විස්තර කරපු බටහිර පැත්තේ විග්‍රහ කරපු යත් සඳහන් කරලා තියෙනවා. සමාධිය දියුණු වෙච්ච සමාධියෙන් යම් යම් අභිඥා ලැබපු යත්තු දිස්ති 60 49ක පටලැවෙනවා. 62න් 49ක් ඇති වෙන්නේ සමාජීය වැඩිච්ච යත්තක්. ඒ අතීත ආත්ම තිබුණද මතු ආත්ම තියෙනවද ආදී වශයෙන් ඒ පෙර ආත්ම සලකලා බලනකොට අත්දිට්ටි 40 සමාකාරකට ගන්නවා. ඒ වගේම ඥානවන්තයි කියලා හිතන ලෝකේ කල්පනාකාරෝ වෙන්නේ. ඒ අන්වය ඥාන එහෙම නැත්නම් තර්ක ඥාන ඇතියත්තන දෘෂ්ටි 13ක් එන්නේ කියලා. ඒක නිසා ප්‍රඥාව සමාධියෙන් කොච්චර දියුණුවත් දිට්ඨි ජාලයෙන් ගැලවිලා නැහැ. විපස්සනා කරන ප්‍රපංච ධර්ම කපන ප්‍රඥා භාවනාවෙන් තොරව තියෙන ඕනම ප්‍රඥාවක දිට්ඨි ජාලයට අහු වෙට ඉඩ තියෙනවා. නිසා දිට්ඨි 62 යන්නේ ප්‍රඥාව සහ සීලයත් මේ ප්‍රඥාව සහ සමාධියත් අතර පමණයි. ඒව මොනක්වත් නැති බොබ්බඩයට කම්මැලියට දික්ටි ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මේ සමාධි වඩනකොට සීලේ වඩනකොට එහෙම නැත්නම් මේ කරන භාවනාව හෝ මාන්නකාරකම් වලට ආත්ම සුචි වඩනකොට අපිට පෙර නොතිබිච්ච යුක්ති දහණයක ගහණයකට ජාලයකට පැටලලා යන්න පුළුවන් බව නිතරම මතක් කර දීම සවක්කාත ධර්ම විනයේ ස්වභාවය. ඒ නිසා මේ සවක්කාත ධර්ම විනය ඊ ගාවටත් ආ වූ සාන්දෘෂ්ටික ගුණයත් එක්කම ගැළපෙ ගැළපෙ යනවා. සාන්දෘෂ්ටිකත්වය කියලා කියන්නේ අද ධර්ම සාකච්ඡාවේ මාතෘකාව වෙන්නේ අද ධර්ම දේශනා මාතෘකාවේ සාන්දෘෂ්ටිකත්වය. Tamandama දැකගත හැකි බව. දිත්තේව ධම්මේ කියන එක තමයි සාන්දිත්තිකයි කියලා කියන්නේ. ඒ දිත්තේව ධම්මේ දකින්නේ අපි නිවන සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම. එතනින් ගියාම මේ පින් කුසල් විතරක් නෙවෙයි ඉතින්දී ඒ හා සමානම වටිනාකමක් තියෙනවා අකුසල් දැක ගන්න ඕනේ වංචනික ධර්ම දැක ගන්න ඕනේ මේ සත්‍ය අප්‍රමාදී වගේ දේවලුත් අතාරින්න ඕනේ බව දැනගන්න ඕනේ. ඒක තමයි අමා. ඒක තමයි අපිට ඒ ಗುಣධර්ම වඩලා ඒ ಗುಣධර්ම වඩන්නත් ලෝකේ අමාරුයි. අගුණ නුගුණ ලෝකේ. නමුත් මේ වඩන ಗುಣධර්ම තුලත් තණ්හාමාන චිත්ත වැඩෙන්න ඉඩ තියෙනවා. වංජනික ධර්ම ඔය කියන්නේ ඉඳ තියෙනවා මේ වඩා ගන්නට උදව් කරගත්තා වූ සමාධිය අප්‍රමාදයේ සතිය පවා අතහරින්න වෙනවා ආනේ ඒක ඉදිරිපත් වෙච්ච වෙලාවදී සාන්දෘෂ්ටිකව ඉදිරිපත් වෙච්ච වෙලාවදී සර්වචනසිකේ ධර්මයේ ඌව කියලා තියෙනවා වසංගලා නැහැ කිසියම් තැනක වසංගීලක් කරන්නේ මේ ධර්මයේ යනකොටත් බොරු වලවල් වගේක් තියෙනවා අහුවෙන්න තැන් වගේක් තියෙනවා ඒවා මාරු කරගෙන යන්න ඕනේ කියන එක මේ සාන්දෘෂ්ටික ධර්මයක අත්‍යවශ්‍ය අංගයක්. ගිය කෙනාටයි ඒක තේරෙන්නේ මේ පාරේ කොච්චරක්නම් උගුල් අටවලා තියෙනවද කියන එක. උගුල් මාරේ අටවලා තියෙනවා කියන්නේ. උගව දෙනකේ උගුල් ලාභ වශයෙන්, සත්කාර වශයෙන්, සම්මාන වශයෙන්, සීලෝක වශයෙන්, තණ්හා වශයෙන්, මාන වශයෙන්, ditthi වශයෙන්, වංචනික ධර්ම වශයෙන් කෙල්ල දාගන්නවා. මල්මාලයක් කියලා හිතාන බෙල්ල දමා ගන්න. දාගත්තට පස්සේ ඌව කන. කාවට පස්සේ බුදුහාමුදුරන්ට දොස් කියනවා මේ බුද්ධ ධර්මයට ආපු නිසා තමයි මම අමාරු වැටුනේ. සුවකාද ධර්මයට දොස් කියනවා මේ ධර්මයේ කරන්න කියලා තමයි වැටුනේ. සුපටිපන්නයි කිව්වට මොකද මේක දුප්පටිපන්නයි කියලා අර අහක යන දේවල් ඔළුවේ දාගෙන මේ සුවකාද බව කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව සාන්දෘෂ්ටික බව කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව අවුල් පාස ඇති කරගන්න. ඒ නිසා මේ සුවක්ඛාත ධර්මයක් සාන්දෘෂ්ටික ධර්මයක් වැඩ කරනකොට එවැනි මාර්ග බාධක බොරුවලවත් මේ උගුල් තියෙන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේ මහා කරුණාවෙන් තමයි. ඒ වගේම මහා ප්‍රඥාවෙන් ඒක ධර්මයක් කොට දේශනා කළා කියනවා. ඒ නිසා සාන්දිටික බව සර්වචන් වහන්සේගෙන් ආජීවකයෙක් ඇවිල්ලා අහපු වෙලාවක ඒ මිනිස්සයා අහනවා සම්දිත්තිකෝ බන්තේ සම්දිත්තිකෝ බන්තේති භෝගෝතම උච්චති කිත්තාවතාවින් බන්තේ ධම්මෝ සම්දිත්තිකෝති ස්වාමීන් වහන්සේ මේ ධර්මයේ සාන්දෘෂ්ටිකයි සාන්දෘෂ්ටිකයි කියලා කියනවා. එතන සාන්දෘෂ්ටික ධර්මයේ සාන්දෘෂ්ටික ධර්මයේ කියලා කියනවා. සහත් ගෞතමයන් වහන්සේ කෙතකින් ධර්මයේ සාන්දෘෂ්ටික වෙයිද කියලා බුදුහාමුදුරුවෝ කියනවා. බුදුහාමුදුරුවෝ අර වාගේම අර ඉස්සලා <coughs> ස්වක්ඛාතය පිළිබඳව සාන්දිත් මේ සුපටිපන්න භාවයේ පිළිබඳ සුගත භාවයේ පිළිබඳ ආනන්ද ස්වාමීන් වහන්සේගේ ආජීවක ශාවකය ඇහුවට පස්සේ දෙන උත්තරේ වගේම සරුවච්චන් වහන්සේ කියන්නේ මය ළඟයි තියෙන සාන්දිතික ධර්මයේ මය ළඟට එන්නේ කියලා. උන්වහන්සේ උත්තර දෙන්නේ මූල ධර්මානුකූලව. ආ එහෙනම් බ්‍රාහ්මණය මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම් ඔබට සුදුසුයයි කියන තාලට උත්තර දෙන්නේ කියලා. හොඳයි. තංකින් මඤ්ඤසි බ්‍රාහ්මණුඹ මොකද හිතන්නේ බ්‍රාහ්මණයා? සන්තං වා අජත්තං රාගං අච්චිමේ අජත්තං රාගෝති පජානාසි අසන්තං වා අජත්තං රාගං නච්චිමේ අජත්තං රාගෝති පජානාසි උඹට පුළුවන් ද බ්‍රාහ්මණය ඇතුළත තමන්ගේ సంతානයේ රාගය ඇති වෙන වෙලාවක මේ මා තුළ රාගය තියෙනවා කියලා දැනගන්න. උඹ තුළ හිතේ රාගය නැති වෙලාවක මා තුල රාගේ නැතයි කියලා දැනගන්න. ඒකට බමුණන් කියනවා ඒවම් බන්ති. එහෙමයි ස්වාමීන් වහන්සේ. අන්න ඕකට තමයි සාන්දෘෂ්ටිකකම කියලා කියන්නේ. අපි හිතන්නේ සාන්දෘෂ්ටිකකම කියලා කියන්නේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම දන්නාකම, දැක්කකම, චතුරාර්ය සත්‍ය දැක්ක ගතිය. එහෙම නැත්නම් මේ සතිය මේ අප්‍රමාදී කියලා නේද? සර්වචනාදී කියන්නේ රාගේ රාගේ වශයෙන් දැන ගැනීමයි ධර්මයේ මම දැක්කා කියලා කියන්න පුළුවන්. සාන්දිටිකයි කියලා කියන්න පුළුවන්. දිත්තේව ධම්මේ මේ ජීවිතයේම මෙතනදීම දැන්මම දැක ගන්නවා කියලා කියන්නේ රාගේ රාගේ වශයෙන් දැකීම, දෝෂේ දෝෂේ වශයෙන් දැකීම, මෝහේ මෝහේ වශයෙන් දැකීම. ඉතින් මේ වාගේ නරකක් පෙන්වන්නද සරුවත් යන හන්සේ ධර්ම විනය දේශනා කරා. රාගේ රාගේ වශයෙන් පෙන්ලා දෙන්නද? ද්වේෂයේ ද්වේෂයේ වශයෙන් පෙන්නලා දෙන්නද මෝහයේ මෝහයේ වශයෙන් පෙන්නලා දෙන්නද මේ ප්‍රශ්නේ කවදාකවත් මතුවෙන්නේ නැහැ පින්කම් කරන කෙනෙකුට කවදාකවත් මතුවෙන්නේ නැහැ යම් බුද්ධ ආගම් කියාගන්න ආගම්කාරයෙක් භාවනා කරන කෙනාටයි තේරෙන්නේ මේ මුළු ස්වක්ඛාත ගුණෙම තියෙන රාගය දුරු කිරීමටයි ද්වේෂය දුරු කිරීමටයි මෝහය දුරු කිරීමටයි ඉතින් අපේ ඇතුලේ රාගයේ තියෙනකොට තියෙනවා කියලා දැනගන්න බැරි නම් නැතිකොට නැහැ කියලා දැනගන්න බැරි නම් කොහොමද අපෙන් ගුරුකමක් කරලා මේක අයින් කරන්නේ? ද්වේෂයේ තියෙනකොට ද්වේෂය තියෙනවා කියලා දැනගන්න බැරි නම් මෝ ද්වේෂය නැතිකොට නැති බව දැනගන්න බැරි නම් කොහොමද අපිට ගුරුකමක් කොහොමද අපිට වෙදකමක් කියන්නේ? මෝහේ තියෙනකොට මෝහේ තියෙන බව දැනගන්න බැරි නම් මෝහේ නැතිකොට මෝහේ නැහැ කියලා දැනගන්න බැරි නම් කෙරෙන්න බෑ. ඒ නිසා ධර්මයේ පිළිබඳ තියෙන මේකේ සාපේක්ෂක භාවය. ඒකේ තියෙන පරෝජනේ සලකලා වැඩ ගන්න ගතිය ධර්මයට බැසගත් නැත්නම් තමයි තියෙන්නේ. එතකොට ඔය පින් පව් දෙක නෙමෙයි ඉතුරු වෙන්නේ ඇති හැකිය දැකීමයි. ඒක එච්චර සිලිලාරයක් නැහැ. එච්චර සද්ධාව කුළු බඩන ගතියක් ඒක නෑ. సౌందර්යයක් ඒක නෑ. ඒකේ පේන තියෙන කුණම තමයි. සංසාරයට බැඳින කොකු තුන තමයි පෙන්ලා තියෙන්නේ. ඉතින් මේ කොකු තුන දැකීම අපරාධයක් කියලා නේ හොගදෙන කිතානේ. ඇතුළත රාගය තිනකොට රාගය දැක්කනම් ඒක නරකක්. වසංගිය යුත්තක්, ලැජ්ජාගිය යුත්තක් කාටවත් කියන්න එපයි කියනවා. ද්වේෂය තිනකොට ද්වේෂය දැක්කානම්, මොහය තිනකොට මොහය දැක්කානම් ඒ තරමටම මේ ධර්මය නැත්නම් මේ සාන්දෘෂ්ටික ධර්මය විකුණන භාණ්ඩයක් පාඩපත් කරගෙන රසවත් කරලා පැණි රස කරගෙන ආටෝප කරන්න ගිහිල්ලා තියෙනවා. සාන්දෘෂ්ටික කම් කියලා කියන්නේ රාගය රාගය වශයෙන් දැකීම, ද්වේෂය ද්වේෂය වශයෙන් දැකීම, මෝහය මෝහය වශයෙන් දැකීම. නමුත් මෙතනදී ප්‍රතිපදාවට තන දීලා කතා කරොත් කොහොමද කෙනෙක් රාගය රාගය වශයෙන් දැනගන්නේ? කොහොමද කෙනෙක් මෝහය මෝහය ඇතිලාට දැනගන්නේ? ද්වේෂය ද්වේෂය රාගය රාගය මෝහය මෝහය වශයෙන් දැනගන්නේ? ඒකම රාගය නැති තැන, ද්වේෂය නැති තැන, මෝහය නැති තැන දැනගන්නේ කියලා බැලුවොත් සතිපට්ඨාන සූත්‍රය කියන සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයේ මුල්ම සූත්‍රය ගත්තත් උන්වහන්සේ අපේ සරුවච්චන් වහන්සේ මේ රාග දෝෂ මෝහ වගේ දේවල් හිතට වද්දලා ඇති හැටි මෙහෙමයි නැති හැටි මෙහෙමයි නැති තැන හටගන්නේ මෙහෙමයි හටගත්තට නැති වෙන්නේ මෙහෙමයි ආය නූපදිනාට නැති වෙන්නේ මෙහෙමයි කියලා ගැඹුරු ධර්ම දේශනා කරන්නේ ධම්මානුපස්සනා කොටසේ මොනවද ඉස්සල්ලාම කරන්න කායන පසනාව හිත දාලා අර අවශ්‍ය කරන උපකරණ ටික සකස් කරලා දෙනවා. සතිය, සමාධිය, අප්‍රමාදී වගේ දේවල් හදලා දෙනවා. ඊගාවට මේ වේදනා වගේ දේවල් චෛසික ධර්මවල නාම ධර්මවල ගොරෝසුම දේ අල්ලලා දෙනවා. තුනා රූප ධර්ම හොද කී කර කරගත්තට පස්සේ නාම ධර්මවල ගොරෝසුම දේ අල්ලලා දෙනවා. ඊගාවට චිත්ත ධර්ම වලට ගෙනියනවා. අර චෛතසික සියුම් චෛතසික වලට ගෙනියනවා. ගෙනියලා හොඳට පදක්කා ගත්තට පස්සේ තමයි නියම රත, නියම කෙලෙසේ, නියම හිතේ ස්වરૂපයේ වශයෙන් මේ නීවරණ පහ පෙන්නනවා. එතකම්ම අපි ලෝකේ ඉගෙනගෙන තියෙන ධර්ම කියන පදය සුන්දර වූ, ලස්සන වූ, හරි වූ, පිරිසිදු වූ, පිං වූ, කුසල් වූ පැත්තකට. නමුත් මේ ධර්මානුපසනාවට අනුව නීවරණ වලට සර්වචන්ද කියන ධර්ම කියන. නීවරණ ධර්ම. සම්පූර්ණ අර්ථ නිකන් පටලවා කරකොලක් ඇරියවල්. ඒ මොකද මේ ස්වකහාත ධර්මය මේ සාන්දිටික ධර්මය යොමු වෙලා තියෙන්නෙම රාග දෝෂ කියන තුරටමයි. නමුත් ඒක එසේ මෙසේ කෙනෙකුට කෙලින්ම මෝණ දීලා අඳුන ගන්නවා කියන එක ලේසි නෑ. අඳුන ගන්නකොටමත් බය වෙනවා. ඉතින් එහෙම අඳුන ගන්නකොට බය වෙන කෙනෙකුට කවදාකවත් එයාට උත්තරයක් දෙන්න වෙහසක් කරන්න පිළියම් කරන ක්‍රමයක් නැහැ. අන්න ඒ බය නැතුව <clears throat> අභීත භාවය. වැඩි කරගෙන යන්න ඕනේ ශක්තිය ඇති කරගන්න තමයි අය කායන පසනාවේ, වේදනන පසනාවේ, චිත්තාන පසනාවේ මේ ගැම්ම ආරම්භය. ඒ වෙලාවේදී සීලය, සමාධිය වගේ දේවල් හොඳට වඩලා අන්තිමට මේ ප්‍රධාන මේ සතුටත් එක්ක සතර නැත්තම් බලකොටුව ගමන කුමාරයාගෙන විජිත කොට බලකො විජිතපුර බලකොට සටනට යන්න තමයි මේ රාගය, ద్వේෂය, මෝහය කියන ප්‍රධාන සතුරු අඳුනගෙන අනිකුත් කුණ ධර්ම වඩාගෙන ඉදිරියට යන ගතියයි තියෙන්නේ. ඒක නිසා ධර්මානුපස්සනාවේදී නැත්නම් ධර්මයේ කියන කොටසට එනකොට හොඳ දැනගන්නයි නරක දැනගන්නයි කියන එකේ හොඳේ නරක වෙනසක් නැහැ. දැන ගැනීම විතරයි ඉතුරු වෙන්නේ. රාගේ රාගේ ඇති බව දැනගන්නවා සන්තං වා අජත්තං රාගෝ සම්තිමේ අජත්තං රාගෝති පජානාති. අසන්තං වා අජත්තං රාගං නත්තිමේ අජත්තං රාගෝති පජානාති. ඉතින් ඒක හරි අමාරු යෝගාවචරයේ ඒක තේරුම් අරගන්නේ බැරිම තැන. එතකම්ම හිතෙන්නේ මං වගේ සතිපට්ඨානෙ වඩන කෙනෙකුට රාගය පැමිණිය යුතු නැත කියලා. ඉතින් එහෙමනම් නිවනක් ඕනේ කරන්නේ නැහැ. ද්වේෂයක් එන්න ඕනේ නැහැ කියලා හිතනවා. එහෙමනම් නිවනක් ඕනේ කරන්නේ නැහැ. මෝහයක් එන්න ඕනේ නැහැ කියලා හිතනවා. නැහැ. කායන පසන වේදනාන පසන චිත්තාන පසන වෙලාවේදී ඒවට අවශ්‍ය කරන උපකරණ සකස් කරාට අවසාන සටනේදී මෙවත් එක්ක කෙලිම මුණ දෙන්න වෙනවා. ඒ නිසා රාගය, ද්වේෂය, මෝහය කියලා දේවල් එක්ක අවසාන සටන තමයි මේ ਸਰවචනන්තේ සාන්දිටික බව, සාන්දෘෂ්ටික බව. මේ ජීවිතයේම දැක දැනගත හැකි බව ඉස්සර කළා පෙන්නනවා. ඒක නිසා නැවතත් මම මතක් කරනවා ඒ ධර්මයේ තියෙන සුවක්ඛාත ගුණය නැත්නම් මේ සාන්දෘෂ්ටික ගුණය ආගම ධර්මයේ අදහන මුල් පන්තියේ ඇත්තන්ට පින්කම් කරන නැත්තන්ට එච්චර ගැඹුරකින් තේරුම් ගන්න අමාරුයි. තේරුම් ගන්න අවශ්‍ය දෙන්නේ නැහැ. ඒගොල්ලෝ සාමාන්‍ය සද්ධාවෙන් තේරුම් ගත්තාම ඇති. නමුත් සීලයක් රකින්න කෙනාට ඊට වැඩිය ටිකක් තේරුම් ගන්න වෙනවා. මෙන්න මෙහෙම කිව්වහම කොහොමද සීල් රකින්න ඉස්සරට වැඩිය සීල් රකින්න පටන් ගත්තට පස්සේ රාගය විසිනවා වැඩි කියලා දවසක තේරෙන්න පටන් ගන්නවා. සීල් රකින්න පටන් ගත්තට පස්සේ තිබුණට වැඩිය වරින් වර ද්වේෂය විසින ගතිය වැඩි බව සමහරවිට තේරෙන්න පටන් ගන්නවා. සීල් රකින්න පටන් ගත්තට පස්සේ තමයි මොනතරම් මෝඩයෙක්ද මොනතරම් හිතේ කෙලස් තියනවද, මෝහය තියනවද කියලා තේරෙන්න පටන් ගන්න වෙලාවක් එනවා. ආන් එහෙම ආවට පස්සේ තකතිරුවේ කිය සුවක්ඛාත නොවන්නා වූ සාන්දිතික නොවන්නා වූ කෙනෙකුට කියලා කිව්වොත් එහෙම අනේ ඉස්සර මට කිසිම ගාණක් නැහැ මේ සිල් ලක්ෂණ නැති කාලේ සිල් ලක්ෂණ පස්සේ තමයි මට මේ රාග ද්වේෂ මොහ වෙන්නට වැඩි වැඩි වෙලා තියෙන්නේ කියලා ඒ අසත්පුරුෂෙක් ළඟට ගියා නම් ඒකට කියන්නේ ඕක තමයි ඔය බැරි සිල් රකින්න එපයි කියන්නේ අපි වගේ හිටපන්කෝ එතකොට ප්‍රශ්නයක් එන්නේ නැහැ දැන් බල පුළුවන් කියලා ගිහිල්ලානේ ඔය කන්නේ ඔක තමයි කියන්නේ බැරි වැඩ කරන්න ජම්පීසු වැදිනවා කියලා අර මනුස්සයාට පිස්සුව හොඳ එක ආරම්භ වෙනවා. දිනුව සිවුණු කරලා දෙනවා. ඉතින් එතකොට ධර්මයේ කොච්චර සුවක්ඛාත වුණත් ඒ සාන්දෘෂ්ටිකව අත්දකපු නැති කෙනෙක් ළඟට ගිහිල්ලා ඇහුවොත් ඒ මනුස්සයාගෙන් ওই ටෙඩිජක් බලාපොරොත්තු වෙන්න එපා. එමස දන්නේ උත්තරයි. නමුත් අත්දකින්න කියන කෙනෙකුට සුද්ධට කතා කරලා කියනවා මේ Tamange මේ කටයුතු කරන වෙන දේවල් මේ සීබුද්ධිය නැති අසත්පුරුෂයන් එක්ක කතා කරන්න යන්න එපා. ඒ නිසා යම් කිසි තැනක භාවනා මධ්‍යස්ථානයේ හෝ වැඩ පොලක හෝ කොහේ හරි වැඩියෙන්ම කතා කරන්නේ වැඩියෙන්ම වාචාල වෙන්නේ අඩුවෙන්ම දැනුම තියෙන මනුස්සයා. ඒක පිළිබඳව සැක කරන්න. ඒක නිසා ඊටාම සාතරව කරකට දාගන්නේ වැඩියෙන්ම කතාවට බර වෙච්ච එකන. එයා ළඟට ගිහලා තමයි අපි මල්ල දිගාරින්නේ. මල්ල දිගාරියට පස්සේ මේ මනුස්සයාට කරන්න පුළුවන් උප්පරීම හානිය කරන. ඒක එයාගේ දෝෂ නෙමෙයි. මේ මල්ල දිගාරින අපේ දෝෂේ. ඒකෝර ධර්මයේ සුවක්කාත ගුණයට ඉඩක් එන්නේ නැහැ. සාන්දෘෂ්ටික ගුණයට එන්නේ නැහැ. ලාභෙට <clears throat> වාචාල කෙනෙක් ගාව විලා කතා කරන එකයි කියන්නේ. ඒ නිසා ලුවතරම් පරිස්සම් වෙන්න ඕනේ මේ ධර්ම වල තියෙන මේ වංචනික ස්වરૂපය. සිල් ලකින කෙනාට ඒක තේරෙනවා. ඊගාට සමාජයක් වැඩුවට පස්සේ යන්තමට හරි දවසක අපේ හිතේ ආනාපාන සතිය, පිම්බීම හැකිලිම, සක්මන වගේ කරලා ඒ තුලින් එකලසක් සතියක් අප්‍රමාදයක් දිනු කරපු කෙනාට ඒ දිනු කරගත්ත සතිය අප්‍රමාදය සමාධිය කොච්චර ඉක්මනට කැඩිලා බිඳලා යන්න පුළුවන්ද පුංචි රාග හිතවිල්ලකින් පුංචි ද්වේෂ හිතවිල්ලකින් පුංචි මෝහ හිතවිල්ලකින් නිදිමතකින් උද්දච්ච භාවයකින් සැකයකින් කියන එක සමාධිය තීව්‍ර වෙන්න වෙන්න තේරුම් ගන්න පුළුවන් එතකොට නිකන් මේ ඒ සමාධියක් නැති කෙනෙක් ඇසුරු කිරීම පවා කණේ කටු වෙනවා වගේ තේරෙන පටන් ගන්නවා. ඒකයි එතකොට තමයි කියන්නේ මංගල සූත්‍රයේම අසේවනාච බාලානම් පණ්ඩිතාරංච සේවන. ලෝකේ ලොකුම ලොකු මංගල කාරණා තමයි මෝඩ අසේ බාලයෝ නැති වෙන්නේ නොදකින්න එක. අසේවනේ. ඊට පස්සේ මංගලයේ තමයි පණ්ඩිතාරංච සේවන. පළවෙනිම දේ තමයි මේ ස්වක්ඛාත දුරක්ඛාත භාවයේ තේරුම් අරගෙන මේ දුරක්ඛාත වැඩ කරන ඇත්තන්ගෙන් වෙන්වීම ඒක ඒ ඇත්තන්ට දොස් කියන්න එපා ඒක තමන්ගේ වැරද්ද. මංගල කාරණාව තියෙන්නේ ඒ අසත්පුරුෂයාට නෙමෙයි තමන් අතේ තියෙන්නේ. ඒ වගේම සර්වචනාංශලාගේ ධර්ම දේශනාවක් වශයෙන් කියනවා සබ්බපාවසාකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන සාසනං මේ ලෝකේ කරන්න තියෙන ඉහළට භාවනා කරනකොට පේන හොඳම දේ තමයි පවෙන් වැළකීමයි මනුසකම කියන්නේ. යෝගාවචරකම කියන්නේ. සක්ඛාත ගුණය කියන්නේ. සාන්දෘෂ්ටික ගුණය කියන්නේ පින් කිරීම නෙවෙයි. පින් කරන්නේ පවෙන් වැළකීමට උපක්‍රමයක් විදියට. අම්මගේ තනේ නැති වෙනකොට රබර් සූප්පක් දෙනවා පොඩි එකක් හදනවට. රබර් සූප්ප කොච්චර හේතු කරුවා කිරි නැහැ ඒක. ඒක රබර්. ඒ අම්මා නැත්නම් අප්පා මොනව කරන්නේ? අපරබ සුප්ප දෙනවා. ඒ වගේ තමයි මේ පින්කම් ඔක්කොම හැදිලා තියෙන්නේ පවු නොකිරීමට ප්‍රයෝගයක් විදිහට. ඒක නිසා අපි නේ ඉස්සර කරන පවු නොකර සිටීම පස්සට දාගත්ත ගමන් ඔය සුරක්කා දුක් දුරක්කාත සුවක්කාත දෙක පටලා වෙනවා. සාන්තුෂ්ඨිකත්වයේ අමතක වෙනවා. ඒ නිසා යෝගාවචරයක් වෙනකොට සියලු සංස්කාරයන්ගේ කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර සමතයයි ඉල්ලන්නේ. ගොඩක් දේවල් කරන්න හදන එක නෙවෙයි. කරන දේ පිළිබඳව ඉතාමත්ම සැලකිල්ලෙන් නොකරම බැරි නම් කරනවා පුළුවාතරම් ආරක්ෂා කිරීමයි කරන්නේ. සබ්බ පාපසා කරනවා. ඉතින් ආනාපාන සතිය කියලා කියන්නේ කාය සංස්කාර. ආනාපාන සතිය තැම්පත් වෙනවා කියලා කියන්නේ කාය සංස්කාරයන්ගේ තැම්පත් වීම. කොච්චර කලබල වෙනවද බලන්න ආනාපාන තැම්පත් වෙනකොට විතරක්. ඒ තරම්ම අපි මේ සංස්කාර ධර්මයන් අවශ්‍යමින් ජීවත් වෙලා තියෙන්නේ. නිසා මේ ආස්වාද ප්‍රසආත එක සංසිඳනකොටම හීන දාඩිය දානවා. ක්ලාන්ත වෙනවා. සහලවනවා. සැලෙනවා. බුදුමහාකාර විස්පන ආනාපානේ කලබල වෙනකොට හිතවිලි වෙනකොට වේදනාව වෙනකොට සාද්ද වෙනකොට සැලෙන එක නහන්න දෙයක් නැහැ. නමුත් ආනාපානේ සංසිඳනකොට ඊට වඩා සැලෙනවා. මොකද අර තරම්ම මේ සංස්කාරයන් පටලවා ගන්නගත්ත ජීවිතයේ සංස්කාර සමතයක් වේගෙන එනකොට කාය සංස්කාර සමතේ වෙනකොට උනත් එසේ මෙසේ වැඩක් නෙවෙයි. එතන සාන්දෘෂ්ටිකව මෙලෝ වශයෙන් ධිත්ත ධම්මිකව මේ සංස්කාර සමතයක් දකිනකොට සතුට වීම. සංස්කාර සමතයක් ඇති වෙනකොට සාදු කියන එක පුංචි වැඩක් නෙවෙයි. ඒක පුළුවන් නම් ආස්වාස් ප්‍රසාර සංසිඳනකොට පස්සම්බයං කාය සංඛාර සංසිඳුනොත් සාදු කිව්වොත් එදාට එයාට විතරයි පීති පරිසංවේදී සුඛ පරිසංවේදී අසසීසාමිච හික්කති කියන එකක් අත්විඳින්න පුළුවන්. කවදාකවත් මේ ආස්වාද ප්‍රසවාස සංසිඳනකොට කලබල වෙන කෙනාට භාවනා සුඛයක් නැහැ භාවනා ප්‍රීතියක් නැහැ. ඔය බුදුහාමුදුරුවෝ අපි අර කලින් කියපු සුගත ගුණයේදී සමහර තැනක සඳහන් කරනවා සුන්දර වූ ගමනක් ඇති කෙනයි කියලා. ඒ වගේම සඳහන් කරනවා මෙච්චර මේ දුෂ්කර වූ ගමන හිනහ වෙවි ගමන් කරපු කෙනා කියලා කියනවා බුදුහාමුදුරුවෝ. සතුටින් ගමන් කරන්නේ. ඒ මොකද සංස්කාර සංසිඳනකොට උන්වහන්සේ දන්නවා හරි කියන එක. ආනාපාන සංසිඳනවා කියලා කියන්නේ වැරදිලක්වත් පෙරදිලක්වත් නෙවෙයි කියලා. ආනාපාන සංසිඳ වෙලා නම් අපි ගොඩගත්තයි කියමු කවුරු හරි. ඊට පස්සේ චිත්ත සංකාර සංසිඳනවායි කියලා සංඥා වේදනා දෙක නැති වෙනව නෙවෙයි. කීකරු වෙනකොට මොකද වෙන්නේ? ගැස්සෙන්න පටන් අර ගන්නවා. සහලවනවා උස්සල දාන වගේ කරනවා নানা ආකාර දේවල් ඇඟේ වෙන්න පටන් ගන්නවා. ටික වේලාවක් මැරිලා උපන්න වගේ දේවල් සිද්ධ වෙනවා. නැත්නම් මරණය తాවකාලිකව අස්පනා අපිට ගෙනලා පෙන්වන්න පටන් ගන්නවා. ඉතින් එතකොට භාවනාවත් අතහැරලා ගුරුවරයාටත් දැනලා ඉස්ථානෙත් දාලා යන්නේ. ඒ මොකද මේ මෙතෙක්කල් ගෙනාගෙන ආපු සංඥා වේදනා දෙක නැත්තම් ඉතින් අංශභාගය හතුනා වගේ. ඒ අංශභාකාරයේ භාගය නිවන් දැකලා තියෙනවා. සංඥාත් නැහැ වේදනාවක් දැනෙන්නෙත් නැහැ. ඉතින් ඉසాత බඳගෙන අඬනවනේ. අයියෝ අපේ පොට්නේ සසනී වුණාට පස්සේ පොට්නේ සංසවාරියා. අර උස්සන්න පුළුවන් අත උස්සලා වැඳලා අනික් අත උස්ස ගන්න බැරුව මූණ දිහා බලාගෙන අඬනවා. අපිටත් ඇඬෙනවා ඒකට. භාවනා කරපු කෙනෙකුට නම් මේ සංඥා වේදනා කියන දෙක නිසා නේද විඥානය පහළ වෙන්නේ. සංඥා වේදනා සංස්කාර කියන තුන තමයි විඥානස්ථිතිය වගේ පෙන්වන්නේ. ඉතින් මේවා නැති වෙනකොට ඒකේ හොඳක් දකින්න සංස්කාර සමතයක් සබ්බපාපස් අකරණයක් දකින්ද ලේසි සුවක්ඛාතකමක් තිබිල බෑ. ලේසි සාන්දිටිකකමක් තිබිල බෑ. අන්න එවැනි මේ ලෝකයේ අධ්‍යක්ෂගත හැකි නමුත් වැරදි මිත්‍යා අර්ථකථනවලට ලක් වෙච්ච දේ සේරම පෙළගස්සවලා ඒක සාන්දෘෂ්ටික වශයෙන් දකින්ට ඉදිරිපත් කිරීමයි බුදුහාමුදුරුවෝ කියන සවක්ඛාත ගුණේ දේශනා විලාසය. ආනාපාන සතියේදී ඒක හොඳට පෙන්ලා දෙලා කියනවා. ඉස්සලා කාය සංස්කාර සංසිඳනවා, ඊගාට චිත්ත සංකාර සංසිඳනවා. කාය සංස්කාර සංසිඳීමේ දක්ෂ වුණොත් ප්‍රීති සුඛ පහළ වෙනවා. චිත්ත සංකාර සංසිඳීමේ දක්ෂ වුණොත් අභිප්‍රමෝදයන් චිත්තං අති ප්‍රමෝදයක් පහළ වෙනවා. ඒක නිසා කියකි මේ මනුස්ස ජීවිතේ විඳින්න තියෙන සැප නොවිඳින එක තමයි අපේ තියෙන කාලකන්නිකම. අත්මේ රූප බලලා සද්ද අහලා ගඳ බලලා සැපක් කියලා කියනවා. ඒවා සේරම කනට පීඩි ගන්නවා වගේ ඇහැට අවුල්වන්නවා වගේ මහ කරදර. ඒ රූප වේදනා සද්ද රූප සද්ද ගන්ධ රස ස්පර්ශ නැති තැන නිරාමිස සුඛයක් ආපු දවසේ තමයි තේරෙන්නේ <clears throat> සද්ද නැති තැන මොන තරම් සැපයක් තියෙනවද ඊට පස්සේ නිරාමිස සුඛේ වෙනකොට අවේදිත සුඛයක් ආපු දවසේ තමයි තේරෙන්නේ නියම සැපය නියම රසය අච්චුත රසය සාන්ත සුඛය අශෝකං විරජං කේමං කියන සුඛය හීනකින්වත් දන්නේ නැතුව තමයි මේ අර අසුචි වලක ඉන්න අසුචි පණුවේ ලොකු අසුචි කැලක් හම්බෙච්චාම මුකක් සතුටු වෙනවා මට ලොකු ලාභයක් හම්බුනායි කියලා. අන්නේ වගේ තමයි මේ කාම සැපයට දඟලන මිනිසයා. මේ සැප කියන එක අඳුරන්නේ නැතුව ලාමකව තුච්ච වූ තීසන් සැපේ මෙච්චර නටනකොට කියන්න තියෙන මිනිසයා කරගන්න විශාලම අපරාධය තමයි මේ සැප නාඳුනකම. ඒ මොකද සරුවත් අනන්සේ විදේශනා කරන දරවැනි වටිනා සැපතියෙදී අපි මේ පුංචි සැප වෙනුවෙන් ඊර්ෂ්‍යා ක්‍රෝධමාන වදනවා. අන්නේ පාර යනකොට තමයි අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ කාය සංකාර වචී සංකාර සංසිඳනකොට මේ ඒ වෙලාවට සංඥා වේදනා කියන දෙකේ සංහිඳීමක් තුනි වීමක් වෙනකොට රාගයේ හිතට පැමිණිච්චහම කුණුසුමක් ඇඟට දැනෙනවා වාගේ සීතලක් ඇඟට දැනුණා වාගේ කම්පනයක් දැනුණා වාගේ චංචලයක් දැනුණා වාගේ මේක රාගය කියලා රක්ත නොවි රාග රක්ත නොවි උත්සාහය දැක ගන්න පුළුවන්. එතකොට හරියට අයිකුන්ට් එකේ අල්ලගත්ත ණයා වගේ. කීකරුණ මල්ලේ දාගත්තට පස්සේ නයි නටවල හල්ලි ගන්න පුළුවන්. කැලේන විසකෝර සර්පයා වගේ නෙවෙයි. විසකෝර සර්පයත් එක්ක නයි නටවන්න බෑ. එතකොට කනවා. නමුත් අර කීකරු කරගත්තට පස්සේ ඒ ගැරන්ඩි කල්ලනට වැඩිය හොඳ නෑ ඒ කල්ලන. මොකද මිනිස්සු බයයිනේ මිනිස්සුන්ට ගොඩක් මේ විභූෂණ පාන පුළුවන් අය කල්ලාගත්ත. ඒ වගේ තමයි රාගය මතු වෙනකොට රාගය මතු වෙනවා කියලා දැනගන්නේ අර කාය සංකාර වචී සංකාර විශේෂ කාය සංකාර චිත්ත සංකාර සංසිඳුණාට පස්සේ ඒ රාගය හුදු හිතවිල්ලක් විතරයි. රාගය රක්ක වෙන්න ඕන කමක් නැහැ. ඊළඟ රාගය නැති අවස්ථාව හොඳට තේරෙනවා. ඒ හිතේ ද්වේෂය කියලා කියන්නේ රාගය නැති එක තමයි. යම් කිසි වෙලාවක අපිට ද්වේෂය ආව නම් රාගය නැති අවස්ථාව. ඒක සන්තෝෂ වෙන්න පුළුවන්. දැන් රාගය නැහැ කියන්නේ. ඒ වගේම ද්වේෂය ආපු වෙලාවට රාගය නෑ. රාගය අපිට ද්වේෂය සමහරවල් තියෙනවා රාගය ද්වේෂය දෙකමත් නෑ. හිත ඔහි පාළුවේ තියෙනවා. ඉතින් ඊගාට මොකද කරන්න ඕනේ කියලා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මෙච්චර අමාරුවෙන් ලබාගත්තා වූ රාගෙන් ද්වේෂයෙන් තොර වෙච්ච හිත සමාදම් වෙන්න දන්නේ නැහැ. ඒක මේ ලොකු මනුස්ස ජීවිතේ ලබන්න පුළුවන් උසස්ම ජයග්‍රහණයක් බව දන්නේ නැතුව හරි පාළුවි කියලා ඊගාට මොකද කරන්නේ කියලා. ඒකටයි මේ ස්වක්ඛාත ධර්මනේ ස්වක්ඛාතව අහගෙන සාන්දෘෂ්ටික ධර්මයේ සාන්දෘෂ්ටිකව දැනගෙන ඉදිරියට යනකොට වෙන වැරදි වලින් තමයි අපි ටික ටික ටික ටික තේරුම් අරගන්නේ මේ රාගය ద్వේෂය වගේම සතිය සමාධිය වගේම සෑම දෙයක්ම හේතු ධර්ම ඇති වෙනකොට පහළ වෙනවා හේතු ධර්ම නැති වෙනකොට නැතිලා යනවා එච්චරයි සතිය පහළ වෙච්චාම සතුටු වෙන්නත් රාගය පහළ වෙච්චාම කනගාටු වෙන්නයි කියලා එහෙම බුදුහමරු නීතියක් සමීකරණයක් කරලා නැහැ. සතියත් චෛසික ධර්මයක් රාගයත් චෛසික ධර්මයක්. අප්‍රමාදයත් චෛසික ධර්මයක් ද්වේෂයත් චෛසික ධර්මයක්. ඒව සේරම මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියලා හරියට අපි මේ නෘත්‍ය ශාලාවක් එහෙම නැත්නම් මේ නාට්‍ය නාට්‍යාගාරයක් හදලා ඒක හරියට කුලියට දීලා ඉන්නවා. ඉතික විවිධාකාර නාට්‍ය වෙන්නනවා. අපේ කුලියට අපිට කුලිය දීලා. එමිසු විවිධ නාට්‍ය වෙන අපිට කීයකද මේකේ ශෝකාන්ත විතරයි මම පෙන්වන්න දෙන්නේ. බෑ අනිත්‍යව දෙන්නේ නැහැ කියලා අපිට කියන්න බෑ. අපි කුලියට දෙන එකයි කියන්නේ මේක දුක්ඛාන්ත නාට්‍ය විතරයි පෙන්වන්න පුළුවන් කියලා කීයකද බෑ. ඒ වගේම අපි නාට්‍ය මේ වේදිකාවේ සඳපානකොට අපි වේදිකා අපි නාට්‍ය බල බල ඉන්නවා. මගේ නාට්‍ය ශාලාව තමයි. මේ වේදිකාවේ ඌව කරන්න බෑ කියලා නාට්‍ය නටනකොට නැග්ගොත් මොකද වෙන්නේ වේදිකාවට? අයිතිකාරය. ඒක නාටකමක් වෙන්නේ ඒක වෙනම නාටකමක් වෙනවා මේක. පුණ්‍ය සිල්ලම තමයි වෙලා මේ මමයේ නෙමෙයි මම නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා කුලියට තියලා කියන වේදිකාවේ මොකද්ද නාටකමක් යනකොට එහෙම වෙන්න දෙන්න බෑ කියලා. ඔය මම බලපු රංකන කියන නාට්‍යයේ එහෙම කිට්ටුවට යන දවනිකාවක් තියෙනවා. ඒකේ මේ නළුවා ප්‍රධාන නළුවා රජ කෙනෙක් සිංහාසනයේ ඉඳද්දී උණ්ඩයක් වැදලා මැරුවා. එතකොට ඉස්සරහා ඉන්නවා හේවාය. ඉතින් හේවාය රාජසභාවට කතා කරලා කියනවා දැන් රජුරෝ මැරුවා. ඒක නිසා මේ රාජසභාව කැඳවලා ඊගාට රජ වෙන කෙනා තෝරන්න ඕනේ. ඒකයි ශක්තික රජ පරපුතේ ඇති රජුගන්ගේ දේහේ තියෙච්චම ඊගා කරන පණවන්න ඕනේ. මේ රාජසභාව රැස්වලා කටවිචනනා රාජ්‍යරෝ දැන් සිංහාසනේ මැරිලා ඉන්න එක තමයි ජවනිකාවේ කියන්නේ. ඉතින් සාය සභාව එකතු වෙලා සුදුස්සෙක් නැතිනම් අඩු කුලේ මිනිස්සේ රජකමට තෝරනවා. අන්න රජුරන්ට කේන්ති කියලා නැගිටිනවා. ගස් කෙඩි කව බල්ලන් රජ වෙන්න දෙන්න පුළුවන්ද මමට මැරෙන්න බෑ මේ ගුණත් කියලා ඉස්සරහට. ඒකත් හොන්දාදුවා කියනවා. තාඩකම හැගේ තමුනාදෙත් කියන කියලා මැරෙන එකයි කියලා මැරෙනවා. රජු කියලා ආයෙත් මැරලා ඉන්නවා. අන්න වගේ දෙල්ලමක් තමයි කියන්නේ මේ අපේ චිත්තසංතාරේ නතර නාඩගම දිහා බලනකොට අපිට කිසිසේත්ම අදාළ නැති ඇඟිලි ගැහිමක් ඔය කරන්නේ. නාටකයේ හැටියට රජුරණ තියෙන බැරිලා ඉන්නේ. අවු රජුර කියන අඩු කුලයකට මං ඉඳදී රජ වෙන්න දෙන්න බෑ මට මැරෙන්න බෑ මේවා දකින්නකොට කියලා නැගිටයි. ඉතින් ඒ වගේ මේ සවක්ඛාත නැත්නම් විශේෂයෙන්ම සාන්දෘෂ්ටික ධර්මයත් එක්ක වැඩ කරගෙන යනකොට මුළු ජීවිතේම කියන කෙන මොකද්දෝ නාටකමක්. අපිට කිසිසේත්ම අවශ්‍ය නැති වෙලාවල් වලට අපි චේතනා පහල කරනවා. කිසිසේත්ම අවශ්‍යතාවයක් නැතුව අපි සංඥා පහල කරනවා. කිසිසේත්ම අවශ්‍යතාවයක් නැතුව අපි වේදනා පහල කරගන්නවා. පහල කරගෙන කෑවා කෑවා කියලා පහසෙන්යි දාගෙන ඔඩොක්කුවේ කනවා කනවා කියලා කෑ ගන්නවා. ඒකල අපි කියනවා මේ චේතනාව දුන්නේ අසවලා, මේ සංඥාව දුන්නේ අසවලා, මේ වේදනාව දුන්නේ අසවලයි කියලා අල්ලපු ගෙදර මිනිස්සුන්ට බයි. පාරේ ගිය මිනිස්සුන්ට බයි. මට මේ රාගය විශ්ව අරයා මෙයි කියලා. නමුත් ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනේ. සිහි බුද්ධියෙන් ඉන්න වෙලාවක රාගය කවුරු හරි මතු කරනවා. ආ දැන් මගේ හිතේ රාගය තියෙනවා කියලා දැනගන්න එක උදව් වුණා නම් ඒ මනුස්සයා ඇත්තටම ලොකු පිනක් කරනවා. ඒ වගේ මේ රාගය ගියාට පස්සේ රාගය ගියයි කියලා දැනගත්තට කල්ලාලක යමක් කියලා කොට්ටෙම ඇකුවාට පස්සේ ආය කල්ලාල කළු වුණාට පස්සේ අන්ත්‍යකාලී යන්න පුළුවන්. ඒක තමයි මේ හිතේ රාගයෙන් කවදාකවත් ඒක කෙලෙසෙන්නේ නැහැ රාගයක් බව දන්නවා හැබැයි ওই කියන විදිහට කායानुපස්සන වේදනානුපස්සන චිත්තානුපස්සන වඩාගත්තේ නැති කාය සංකාර චිත්ත සංකාර සමතේ පිළිබඳව පරිචයක් නැති හිතට රාග රාග වශයෙන් දක්වන්න අමාරුයි ඒ මතට විවිධ ආකාරයෙන් අපි මවාපාන ප්‍රක්ෂේපණය කරනවා ප්‍රක්ෂේපණය කරාට පස්සේ අපි රාග රක්ත වෙනවා සාකරක්ත නොවි බලන්න නම් සතිය සිටේ ඇතිවෙච්ච වෙලාවේ බලන තාලෙතම රාගය දිහා බලන්න පුළුවන් ශක්තියක් ඇති කරගන්න වෙනවා. එතෙන්ද එනකන් කවදාකවත් මේ ධර්මයේ සාන්දෘෂ්ටික වෙන්නේ නැහැ කියන එකයි කියන්නේ. අපි නැත්තම් කියනවනම් සතෝ ආස්ස සති සතෝ පාස්ස සති. දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජාන. රස්සං වාස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති කියලා අපි මේ කාය අනුපස්සනාවේදී ආනාපානීය දීර්ඝ කෙටි වශයෙන් දකින්නකොට දැක්කන්නේ කියලා ගුරුවරේ බුදුහාමුදුරන්ගේ හඳ පීඩාන උපදෙස් දෙනවනේ. ඒකට අපි උත්සාහ කරනවනේ. ඒක දිනු වේලා ගිහිලා යම් දවසක ධම්මානුපස්සනාට ගියාට පස්සේ මේ රාගය පැමිණෙනයි කියලා සම්තිමේ අජත්තං කාමච්ඡන්දං අක්ඛිමේ අජත්තං කාමච්ඡන්දෝති පජානාති කියන එක කරන්නේ. නක්ඛිමේ අජත්තං කාමච්ඡන්දං නත් මේ අජත්තං කාමච්ඡන්දා නත් මේ අජත්තං කාමච්ඡන්දෝති පජානාති. ඒ වගේම uppannam කාමච්ඡන්දං යතා uppannද කාමච්ඡන්ද පහිනෝ හෝති තංච පජානාති. පහිනස කාමච්ඡන්ද ආයතින් උපාදෝ හෝති තංච පජානාති. නැති කාමච්ඡන්දයක් මේ මතු වුණා. මේ තිබුණ කාමච්ඡන්දේ ගියා. මෙන්න කාමච්ඡන්දේ නැති නොවන ආකාරයට ගියා ආදි වශයෙන් දකින්න නම් අපි ඊට ඉස්සෙල්ලා තියෙන දේවල් සතියට කැමති වෙන්න වගේ, සද්ධාවට කැමති වෙන්න වගේ, වීර්යයට කැමති වෙන්න වගේ, සමාධියට කැමති වෙන්න වගේ, ප්‍රඥාවට කැමති වෙන්න වගේ දවසක කාමච්ඡන්දයට කැමති වෙන්න වෙනවා. මේක දැනගන්න එපාය. සාන්දෘෂ්ටිකව දැනගන්න එපාය. අස්පනා අපිට දැනගන්න බැ නැත්නම් කොහොමද මේක ප්‍රහාණය කරන්නේ? ඒකෝර තවත් වාසියක් තියෙනවා. ඒ මොකද්ද? අපේ හිත අරගෙන බැලුවොත් දවසේ වැඩි වේලාවක් ගත්තොත් තියෙන රාගයේ ද්වේෂය නෙවෙයි. රාගේ නැති ද්වේෂය නැති මධ්‍යස්ථ තරම්. ඒක අපි දන්නේ නැහැ. රාගය ආපුවා නම් බෙහෙත් වහකට දඟලනවා. ද්වේෂය ආපුවාම බෙහෙත් වහකට දඟලනවා. මොකද රාගේ ද්වේෂය නැති වෙලාවේ ඒක අගය කරන්න දන්නෙත් නැහැ. ඒ වෙලාවේදී අරමුණක් වඩන්න මේක වැඩ ගන්න ඕනේ කියලා අවස්ථාවේ වාසිය දන්නෙත් නැහැ. කියන සම්පත්‍ය අනුසන්නෙත් නැහැ. යම් කිසි කෙනෙක් අර කියන විදිහට කාම කායනුපසන වේදනානුපසන වැඩවන ඒ පුද්ගලයා යම් තා කාමයේ තියෙන හානිකර භාවය දන්නවනම් ඒහා සමාන සතුටක් ඇති කරගන්නව කාමයේ නැති වෙලාවේ වහ වහ තමන්ගේ කුසල කර්ම කරගන්න ඕන. වහ වහ තමන්ගේ චන සම්පත්‍ය පහල කරගන්න ඕනේ කියලා කාගේ කාමයේ තියෙනකොට තමන් කොච්චර වාසභාව වහල් භාවයට දාස භාවයටපත් වෙනවද ඒක නැති වෙලාවේ දැන් ඉතින් වෙන ලාමක වැඩ කරන්න අරකයි කියලා අවස්ථාවේ ප්‍රයෝජන ගන්නේ සාන්දෘෂ්ටික වශයෙන් මේ ධර්ම තේරුම. තේරුම් ගත්තේ නැතුව ඒකට බය වෙලා දුවන්න පටන් අරගත්තොත් මේ සංසාරේ කවදාකවත් කෙලවර කරන්න බැහැ. ඒක නිසා අපි ටිකෙන් ටිකෙන් ටිකෙන් මේ සාන්දෘෂික ධර්ම සීලයේ වශයෙන් සමාධි වශයෙන් ප්‍රඥා වශයෙන් වඩාගෙන වඩාගෙන යනකොට ਸਰවචනාංශයේ මේ බමුණට මූල ධර්ම වශයෙන් මේ මේ රාග දෝෂ මොහ පෙන්වුවාට උන්වහන්සේ අපට උගන්වන්නේ වෙන තාලෙට. ඒ කියන්නේ යෝගාවචි. සර්වඥාන්සේ මතක් කරනවා මේ නාම ධර්ම අල්ලන්න ඉස්සර වෙලා එනකොට උණුසුම උණුසුම වශයෙන් ඇතිකොට දරගන්න. උණුසුම නැතිකොට නැති බව දරගන්න. තදකම එනකොට තදකම බව දැනගන්න. තදකම නැතිකොට තදකම නැති බව දරගන්න. චලනය එනකොට චලනය ඇති බව දරගන්න. චලනය නැතිකොට නැති බව දරගන්න. බය එනකොට නැති රූප ධර්ම විවර කරමු. ඒ විදිහට සෑම ධාතු ගුණයක්ම එනකොට ඇති හැටි මෙහෙමයි නැති හැටි මෙහෙමයි දන්නවා මිසක් ආ ඇතිකොට හොඳයි නැතිකොට නරකයි. ඕ අරක ඇතිකොට හොඳයි මේක ඇතිකොට නරකයි කියලා වර්ග ભેද කිරීමෙන් තමයි මේ තණ්හාට ඉඩ තරන්නේ. ඒවා හුදු ධර්මතා බව, ස්වභාව ලක්ෂණ බව, මේවා අනුන්ගේ දේවල් බව, Tamanට අයිතියක් නැති බව කල්පනා කරන ඥානේ නැත්නම් සම්මියදෘෂ්ටිය තියෙන කෙනාට නම් සාන්දෘෂ්ටිකවම මේ දේ එච්චර දුෂ්කර නැති බව තේරෙනවා. ඒ තමන්ගේ ගොඩාක්කල් භාවනා කරලා ලැබුව අත්දැකීම. එහෙම නැති කෙනෙකුට හරි අමාරුයි. කොහොමද උණුසුමක් ඇති වුණ වගේම සිසිලසකට සමාන පිහිටන්නේ? කොහොමද චංචල කම්පනයට වගේ ධර්ණ ගතියට සමානව පිහිටන්නේ? කොහොමද වැగిරෙන ගතිය එනකොට පිටු කරන ගතියට සමානව පිහිටන්නේ? කොහොමද බර ගතිය එනකොට සහැල්ලු ගතියට සමානව පිහිටන්නේ කියන එක විශාල ලොකු පරාසයක් තියෙන ලකුණු මනසට. පුරුදු මනස කියලා කියන්නේ කන්නාම ආනදිටි නැති කරන්න හදන මනස කියන්නේ සාන්දෘෂ්ටික ධර්ම දන්න මනස කියලා කියන්නේ මේ දෙකේ වෙනස තියෙන්නේ අපි ඒ වෙලාවට ආරෝපණය කරන වෙනද පමණයි ධර්මතාවල හොඳ නරක නැහැ. උණුසුම් ධාතුව ගත්තොත් උණුසුම ගත්තොත් ඒ ඥාන පිළිම කියන එකක් නැහැ. ඒ හොඳ නරක කියලා දෙයක් නැහැ උණුසුම උණුසුම. සීසිලස සීසිලස. නමුත් සීසිල් වෙලාවට ඉන්නකොට උණුසුම හොඳයි. සීසිලස නරකයි. උණුසුම් වෙලාට ගියාම උණුසුම හොඳ නෑ සීසිලස හොඳයි. ආනි වගේ මේ හේතු අනුවයි මෙවට නම් වණන් එන්නේ. ඒ ඉස්සල්ලාම ධාතු හතර සම්බන්ධව එනේන තාලෙට ඇති ඇති බව නැති නැති බව තේරුම් අරගන්න පුළුවන් නම් ඉස්සල්ලාම මේ මනසා සාන්දෘෂ්ටිකව තේරුම් ගන්නවා. එව්වා මතින් අපි කිපෙන බව. එව්වා මතින් අපි කුපිත වෙන බව. අපි තෝරන බේරන බව තියෙන තාක්කල් අපි බොළඳයි. තියෙන තාක්කල් අපි කෙලෙස් වලට සැලෙන සුළුයි. නමුත් ඒක පුහුණුවෙන් නැති කරගන්න පුළුවන්. ආනික නැති කරලා ඒ කියන්නේ රූප ධර්ම පිළිබඳව අන්නේ විදිහට උපේක්ෂක ධර්මය ඇති කරගත්ත කෙනාට විතරයි ඊගාවට එනා වූ වේදනාවේදී සැප වේදනා සැප වේදනා වශයෙන් ඇතිකොට දැපයි නැතිකොට දුකයි. දුක් වේදනා දුක් වේදනා වශයෙන් ඇතිකොට දුකයි නැතිකොට සැපයි. අදුක්කම සුඛ වේදනාව දන්නවනම් සැපයි නොදන්නවනම් දුකයි ආදී වශයෙන් ඒව වෙනස් වෙන්නම එපා ඒක තේරුම් ගන්න. හැමදාම සැප තියෙනවා කොහොමද අපි සැපයෙන් කර අඳුරගන්නේ? සැපෙන් දුකට යනවා දුකෙන් සැපට යනවා අදුක්කම සුඛයට යනවා. ආන්නේ විදිහට මේ දුක සැප කියන දෙකේ ලෝක සත්‍ය කොච්චර සැප සොයාගෙන අන්ධකාරෙ දිව්වත් මේ සැප දුක අදුක්කම සුඛ වේදනා කියන තුන් කොන දන්නේ නැත්නම් මේ මැද තියෙන අදුක්කම සුඛ වේදනා දිගේ නිවන් මාර්ගය යන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට තේරෙනවා මේවට අපි දාන සංඥා ටික අපි මේකට දාන හඳුනා ගන්නා ක්‍රම මතින් තමයි මේ දේවල් අපිට රසයක් වෙයිද වශයක් වෙයිද කියලා තේරුම් ගන්නේ. එතකොට තමයි යාට චිත්ත ධර්ම පිළිබඳව නැත්නම් චෛතසික ධර්ම පිළිබඳව යම් කිසි පරිචයක් එන්නේ. අන්නේ විදිහට නා රූප ධර්ම මාර්ගයේ ගොරෝසු නාම ධර්ම වලට ගිහිල්ලා සියුම් සියුම් නාම ධර්ම වලට ගියාට පස්සේ තමයි අපිට හැකියාවක් වෙනවා මිනිස්සුන්ට පුළුවන්කමක් වෙනවා කොච්චර රාගයක් ආවත් රාගය බව දැනගන්න පුළුවන් ශක්තියක් මේ බමුණ මේ භාවනා කරපු කෙනෙක් නෙමෙයි උත්තර දෙන්නේ බුදුජානනාන්ති අහනකොට සන්තං වා අජ්ජත්තං රාගං අත්තිමේ අජ්ජත්තං රාගෝති පජානාසි බමුණ ඔබ ඇතුළත රාගය තියෙනකොට මට දැන් රාගය තියෙනවා කියලා දැනගන්නවද රාගේ නැතිකොට නැහැ කියලා දන්නවද? එච්චරයි පුතහන්න. එහෙමම ඒවම් බන්තේ. පුළුවන්. මුති බමුණට ඒක ආණ්ඩු කරගන්න බැරි. ඉස්සල් කරගන්න බැරි. එතකොට ජීවු කරපු සත්‍යයක් සමාජයක් ඇති නිසා. සත්‍යයක් සමාජයක් ඇති කරාට වෙන්නේ ඒ රාගයත් අර උණුසුම වගේ සිසිලස වගේ කම්පනකම වගේ චංචලකම වගේ හුතු ධර්මතාවයක් බව. අරව රූප ධර්ම මේක නාම ධර්ම බව තේරුම් ගත්තට පස්සේ රාගයෙන් අපිව රක්ත කරන ගතිය. මත් කරන ගතියෙන් තෙන් තෙන් අඩු වෙන පටන් ගන්නවා. ද්වේෂයෙන්, මෝහයෙන් අඩු වෙනකොට වෙනකොට වෙනකොට ඒ අඩු වෙන ප්‍රමාණයටම ඒ විමුක්ති රසය. ඊට යා විමුක්ත රසයක් නැහැ. විමුක්ත රසය කියලා කියන්නේ මේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් වෙන්වීම තමයි. ඒ වේම වෙනකොට වෙනකොට ඒ සාන්දෘෂ්ටික රසය සීලයේදී සීලයට සාපේක්ෂව දායක. සමාධියේ සමාධියට සාපේක්ෂව දායක. ප්‍රඥාවේදී ප්‍රඥාවට සාපේක්ෂව දායක. නිසා නිවන් දකින්න ඕනේ නෑ ධර්මයේ සාන්දෘෂ්ටිකයි කියලා දැනගන්න. කරන කරන ප්‍රමාණයටයි ලැබෙන්නේ. ඒක නිසා මෙන්න මෙහෙම සමීකරණයක් මතක් කරනවා යම් කිසි කෙනෙක් සීල ධර්මයේ රකින්නවනම් අපි කියන සීල ලක්නවා කියලා රකින්නවනම් ඔහුට සීල ආරක්ෂාව ලැබෙනවා යම් කිසි කෙනෙක් සමාධි ධර්මයේ රකින්නවනම් ඔහුට සමාධි ආරක්ෂාව ලැබෙනවා යම් කිසි කෙනෙක් ප්‍රඥා ධර්මයේ රකින්නවනම් ඔහු ප්‍රඥා ආරක්ෂාව මොකද්ද සීල ආරක්ෂාව කියලා කියන්නේ Tamanට බයක් ඇති වෙන්නේ සතරාකාර බයෙන් තොර වෙනවා. මොකද සමාධි ආරක්ෂාව කියලා කියන්නේ අදිස්ථාන කරගෙන ඉන්න වෙලාවේදී නීවරණ ධර්මයන්ගෙන් බාධා නැති වෙන. මොකද ප්‍රඥා ආරක්ෂාව කියලා කියන්නේ අනුශේධ ධර්ම, වංචනික ධර්ම, සංගවිච්ච ධර්ම වලින් බේරෙන්න පුළුවන්. කවදාකවත් සිල් රැකලා ප්‍රඥා ආරක්ෂාවක් ලැබෙන්නේ. සිල් රැකලා සමාධි ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. සීලයට සාපේක්ෂව සීල ආරක්ෂාව, සමාධියට සාපේක්ෂව සමාධි ආරක්ෂාව, ප්‍රඥාට සාපේක්ෂව ප්‍රඥා ආරක්ෂාව. ඒක හොඳට තේරෙන්නේ මේ සාන්දෘෂ්ටික බව වැඩේ යෙදෙන අයට. එහෙම නැත්නම් උඹ දෙනෙක් හිතනවා සීල් දකපුවාම පුදුමාකාර සැප ලැබෙයි කියලා. නෑ සීලයට සාපේක්ෂව සැපයක් ලැබෙනවා. සමාධිය රකින්න සමාධියට සාපේක්ෂව සැපයක් ලැබෙනවා. ප්‍රඥාව වන්නකොට ප්‍රඥාවට සාපේක්ෂව සැපයක් ලැබෙනවා. ඒක නිසා ඉන්නේ ඉන්නේ තමන්ගේ හැකියාව අදිෂ්ඨාන ශක්තිය චිත්ත ශක්තිය වඩ아가න ඉදිරියට යන්නේ යන්නේ යන්නේ යන්න තමන්ට තේරෙනවා මේ රාග දෝෂ මොහ දුරු වෙච්ච තමන්ට පමණ තමයි සැප ඒකට පුරුදු වෙන්නයි අපි මේ අනිකුත් ධර්ම දිනු කරගෙන යන්නේ අන්න එවැනි වූ ප්‍රතිපදාවක්. නොදන්නා තන සිට, දන්නා තන සිට, නොදන්නා තනට යන. ගොරෝසු තන සිට, සියුම් තනට යන මෙතන සිට මේ දන්න කියන මෙතන සිට ඒ කියන තැනට යන එක තමයි මේ සාන්දෘෂ්ටික ධර්මයේ හැටි. ඉතින් සර්වචන් වහන්සේගේ මේ සාන්දෘෂ්ටික ධර්මය ප්‍රත්‍යක්ෂයමයි මුල් කරන්නේ. සද්ධාවෙන්. ප්‍රත්‍යක්ෂයටමයි එල්ල වෙලා තියෙන්නේ. පච්චක්ක සිද්ධාවේ අස්පනා අපිට දකින්න පුළුවන් හරිය විතරයි අපිට සාන්දෘෂ්ටිකයි කියලා කියන්න පුළුවන්. මම දැක්කා. දිත්තේව ධම්මේ කියන්න පුළුවන්. ඒක වෙනකොට තමයි අපි ඊයේ මතක් කරගත්ත විදිහට අර අන්වේ ඥාන වලින් හැටියට මට මෙහෙමනම් හරියටත් මෙහෙම. දැන් මෙහෙමනම් ඊයේ මෙහෙම. මෙතන මෙහෙමනම් අතන මෙහෙමයි කියලා ඒ සංසන්දනාත්මක ඥාන ඒ ප්‍රත්‍යක්ෂයට සාපේක්ෂව වැඩෙනවා. එතකොට තේරුම් ගන්න පුළුවන් දරුවත් යනස කියන්නේ කවුද? කොච්චරනම් ප්‍රත්‍යක්ෂ රහිත කෙනෙක්ද මේ නොපෙනෙන ලෝක පිළිබඳව දේශනා කරපු දේ අපි සත්‍යයෙන් බාර ගන්න පුළුවන්. ඒ මේ සාන්දෘෂ්ටික නොවන ධර්මවල සාසනවල තියෙන්නේ සද්ධාව විතරමයි මුලමදාග තුනේදී කවම කවදාකවත් මේ ජීවිතයම අත්දකින්න කතාවක් ඒ ධර්ම වල නැහැ. දැකිල්ල තියෙන්නේ මරණයෙන් පස්සේ. සාන්දෘෂ්ටිකම කිසිම ආගමක මේ ජීවිතය තුළ අත්දකින්න පුළුවන් ගතියක් තියෙනවාද කියලා ඕනේ ආගමකින් අහන්න ඒගොල්ල කියන මේ පරමාර්ථ தত্ত্বය මේ ජීවිතය අත්දකින්න කවදාකවත් උද්ධාගමේ විතරයි සීල වශයෙන් සමාධි වශයෙන් ප්‍රඥා වශයෙන් ගිහිල්ලා අවසානයේ තියෙනා වූ සම්පූර්ණ රාගක්කේ දෝසක්කේ මෝහක්කේ කියන ඒ සම්පූර්ණ කෙලෙස් දුරු කිරීමක් මෙලොව වශයෙන් ගිහිල්ලා බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා පහළ වෙන්නේ මේ ශාසනය පමණයි නිසා බණ භාවනා කරන්න නැත්නම් එවැනි ධර්මයේ තියෙන සාන්දෘෂ්ටිකම දකින්න දකින්න අපි වැරදිලා හරි කමන්නේ පෙරදි පෙරදි හරි කමන්නේ යොදවපු කාලේ සීලය සඳහා සමාධිය සඳහා ප්‍රඥාව සඳහා සතිය සඳහා යොදවපු කාලේ වටිනාකමක් තියෙනවා. හැබැයි මේ සේරම අතහරින්න වෙන ධර්ම බව. ඒවා සේරම අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මව තේරුම් ගත්තොත් අපිට කවදාකවත් අහවල දෙයක් නොලැබුණා කියලා කනගාටුවක් ජීවිතේ කවදාකවත් වෙන්නේ මට සමාධිය නෑ මට ප්‍රඥාව නෑ මට සීලය නෑ කියලා මොකද මෙව්වත් අනිච්ච දුක්ඛ අනාත්ම නම් මේක ස්වභාවයි කියලා පැමිණි ඕනම චිත්තක්ෂණයක් ක්ෂණ සම්පත්‍ය වශයෙන් එළඹිලා සතුටින් ජීවත් වෙනවා ඒක සාන්දෘෂ්ටික හැටි සාන්දෘෂ්ටික ධර්මතාවල හැටි බටහිර දර්ශන විද්‍යාවේ ඔය එක්සිස්ටෙන්ෂලිසම් කියලා සාන්දෘෂ්ටික වාදයේදී මොන්නම ක්‍රමයකින්වත් වර්තමාන චිත්තක්ෂණයේ ඊයේ ගෙන ආපු ගණන් ක්‍රමයකට හැටියට ගණන් කරලා පෙන්වන්න බැරි බව ඒගොල්ලෝ කියනවා. ඒක ආම්බයක්. කොච්චර සැලසුම් කරත් ඊගා චිත්තක්ෂණ මොනවා වෙයිද කියලා කාටවත් කියන්න බෑ. සැලසුම් කරන මනසට ලොකු කනකාටුවක් හම් වෙනවා සාන්දෘෂ්ටික වාදයේ කියන කෙනාට පැමිණිච්ච ඕන දෙයක සතුටේ මුණ දෙීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා සූදානම් සාදී. එන දෙයකට සූදානම් වෙලා සාන්දෘෂ්ටික යනවා නම් ඒකයි කෙනාට තමයි අපි ඊයේත් මතක් කරගත්ත විදිහට සරුවචනාංශේ ශාක්‍ය පුත්‍ර, ශාක්‍ය දීත, ශාක්‍ය සිංහ කියන වචන සඳහන් කරලා තියෙනවා. කිසිම ආයුධයක් ඕන කරන්නේ. කිසිම ශිල්පයක් ඕන කරන්නේ. කිසිම දෙයක් නැහැ බලාපොරොත්තු නැත්තම් එළඹ සිට සීයේ එහෙම නැත්නම් සූදානම් ශරීරයෙන් ඉන්නවනම් මොන දේ ඉදිරියට ආවත් සිංහේ කුසේ. ඒකට මුහුණ දෙන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඒ නිසා එවැනි ගුණ හොඳට ඉස්මතු කරලා දැනගන්න පුළුවන් වෙන්නේ භාවනා කියලා. මේ නැත්තම් මේ විපස්සනාවට හේතු යොදවීම පමණයි. ඒ නිසා ඒක අහම්බයක් කරලා හිතන්න එපා. ඒක පුංචි දෙයක් නෙවෙයි අපි සංසාරේ ගොඩාක් කල් කරගෙන ආපු අවස්ථාවක මල් පළදීමක් වෙනවා. වැරදුනක් කමක් නැහැ හරි පාට වත්මා කියලා ලොකු සන්තෝෂයෙන් කටයුතු කරන ගත්තොත් අපි කරා පැමිණෙන දුක් වලට එළඹ සිටීමේ ශක්තිය වැඩි වෙන්න වැඩි වෙන්න දුක් පරදිලා අපේ මේ එළඹ සිටි ශක්තිය වැඩි වෙලා කැරකිලා කැරකිලා ගිහිල්ලා කවදා හෝ අනිවාර්යයෙන්ම සාන්දෘෂ්ක ධර්මයක ඉන්න අපි නිවන් දකින්නවා දකින්නවා දකින්නවාමයි කියනවා. ඒක අපිට තියෙන ලොකුම දඩේ. ඒක තමයි අපි උපයාගත්ත දේ. ඒ නිවන් දකින්න මැරෙන්න ඉස්සෙල්ලා අපි දකින්න කළ යුතු ඕනම දෙයක්. කළ යුතු ඕනම කැපකිරීමක් ක්‍රමයෙන් තමන් කරා පැමිණේ දැන් නැතිවට කනගාටු වෙන්න එපා. එතකොට මේ සාන්දෘෂ්ටික ගුණය ධර්මයේ කවදාකවත් අපේ කැපකිරීමක් අපේ අදිෂ්ඨාන ශක්තියෙන් තොරව හැදෙන්නේ නැහැ. ඒක අම්මගේ තාත්තගෙන් දෙයක් හම් වෙන්නේ නැහැ. බුදුහමසඟ දෙයක් හම් වෙන්නේ නැහැ. අපි ළඟ යම් කඳුලක් හරි අවුන්සයක් හරි අරිඟුවක් හරි කියනවනම් අපි විහිං ඇති කරගත්ත දෙයක්. කවදාකවත් කවුරුත් දීප දෙයක් නැහැ. ඒ වගේ අපි කොච්චර ප්‍රේම කරා කිසිම කෙනෙකුට දෙන්න පුළුවන් දෙයක් උත්තේ. ඒ සාධාරණයතාවුයේ සුවක්කාත සාහන්දුෂ්ටික ගුණ තේරුම් ගනිමින් මේ කරගෙන යන වැඩ සතුටින් සුඛ ප්‍රතිපදාවෙන් දිගට කරගෙන යන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනායි අදට මේ ධර්ම දේශනාව સમાપ્ત කරනවා සියලු දිනාටම සැලසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා